ගෞතම තථාගත බුද්ධ ශාසනයේ ධර්මයේ අර්ථය නිවී යන පහනක් ලෙසින් අවරට යමින් පවතින යුගයක ධර්ම ප්‍රදීපය නැවත මතු කළ මහරහතුන් වැඩිමග ඔස්සේ යන ශීර්ෂය යටතේ ලෝකයාට ධර්මය බෙදා දෙන අතිපූජනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයටයි මේ සූදානම සාදුකාරයක් සාදුකාරයක් දේශයේ ජාතියේ ආගමේ උරුමයේ මහිමය කියපාන සාම්ප්‍රදායික ධර්ම දේශනා පුණ්‍යෝත්සවය. දකුණු කොළඹ ශික්ෂණ රෝහල බෞද්ධ සංගමය සහ මුළු රෝහලේම සමස්ත කාර්ය මණ්ඩලයේ සහභාගීත්වය. මහපින් මහ කුසල් ධන ජීවිතයට එකතු කර දීමේ අපේක්ෂාවෙන් කම්පලා දහන සම්‍යක් දෘෂ්ටික ඔබ වෙනුවෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මෙතුමා හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කේඩී අතපත් මහතා ඒ වගේම විකිරණ අංශයේ වෛද්‍ය සංජීව ලෝරන්ස් යන මහතුන්ගේ ගෞරව නමස්කාරක පූරක ආරාධනෙන් සමස්ත රෝහල් කාර්මණ්ඩලයේම සංවිධානයෙන් හා සහභාගීත්වයෙන් සිදු කෙරෙන ශෘතිශුක මනෝරම්‍ය කර්ණ රසායන සාම්ප්‍රදායික ධර්මදේශනය සඳහා මෙහි වැඩම ආවදාල මහරහතුන් වැඩිමඟ ඔස්සේ ලිපි පෙළලොවට දායාද කළ අතිපූජ්‍ය රාජගිරියේ අරිඤ්ඤන්න ස්වාමීන් වහන්සේ පාද නමස්කාර පූරකව පාදාභිනන්දනයෙන් ගෞරව නමස්කාර පූරකව සාදුකාරයක් දීලා පිළිගන්නවා. රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය අසේල ගුණවර්ධන මැතිතුමාට මේ අවස්ථාවේ අපි ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු අපි ආරාධනාවක් කරනවා ඒ ගිලම්පස බුද්ධ පූජාව සහ පුෂ්ප උපහාරය සඳහා පූජාව සඳහා රෝහල් බෞද්ධ සංගමේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය දසන්ති අක්මි වෙන මහත්මියටත් ඒ වගේම විශේෂඥ වෛද්‍ය ඥානකී කරුණාසිංහ මහත්මියටත් ඒ වගේම උපසභාපති හදිසි අනතුරු අංශයේ වෛද්‍ය කේඩී අතපත්තු මැතිතුමාටත් නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ලයිනල් මුහන්දිරින්ගේ මැතිතුමාටත් ඒ වගේම විකිරණ අංශයේ වෛද්‍ය ලෝරන්ස් මාදියල මහතාටත් මේ අවස්ථාවේදී අපි ධර්ම දේශනාව රාජගිරියේ අරිඥාන ස්වාමින් වහන්සේ උන්වහන්සේට අපි ගෞරව නමස්කාර පූර්වක ආරාධනා කරනවා ධර්ම දේශනාව සහ බුද්ධ පූජාමය කටයුතු සඳහා ආරම්භ කරන හැටියට.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 එහි ප්‍රතිඵලයක් හැටියටයි පින්තුනේ මේ මොහොතේ මේ විසිතුරු පින්කම සිද්ධ වෙන්නේ. වටා පිටාව දකින්නකොට වටා පිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ සුන්දර වූ පින්කමක් සූදානම් කරලා තියෙනවා. පින්කමක විචිත්‍රභාවය දකින්නකොට ඒ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා කොයිසානම් විචිත්‍රභාවයක් දක්වනවාද කියන කාරණය පැහැදිලි වෙනවා පිංහතුනේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ලස්සන චිත්‍රයක් තිබුණා. ඒ චිත්‍රයට කිව්වේ චරණ චිත්‍රය කියලා පිංහතුනේ. මේ චරණ චිත්‍රයේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චරණ චිත්‍රය යම්සේ විචිත්‍රද මේ චිත්‍රය නිර්මාණය කළා වූ සිත්තරාගේ සිත ඊටත් වඩා විචිත්‍රයි කියලා පින්තුනේ. එමනම් පින්වතුල්ලා විචිත්‍රාකාරයෙන් පින්කම් සිද්ධ කරනකොට ඒ විචිත්‍ර භාවය තුල අපි දකින්නේ පින්වතුල්ලාගේ සිස්සතන් බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා මීටත් වඩා විචිත්‍රයි කියන කාරණය පින්තුනේ. ධර්මදායාදමේ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න. සීලයට දායාද වෙලා ජීවත් වෙන්න. සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා. ඔබලා සද්ධර්මයට දායාද නොවි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වෙලා ජීවත් වුණොත් ගිහි පින්වතුල්ලා ඔබලාව නොසලකා හරිවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගිහි පින්වතුල්ලා ඔබලාට චෝදනා කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා ආයිමත් ශ්‍රාවකයන්ගෙන් බුදුරජාණන් වහන්සේ කාරුණික ඉල්ලීමක් කරනවා. ඒ ඉල්ලීම තමයි ඔබලා සද්ධර්මයට දායාද නොවී ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා නිගරු කරාවි චෝදනා කරාවි කියලා. එනම් බලන්න බුදුරජාණන් වහන්සේ වැනි කාරුණික ඉල්ලීමක් අපෙන් සිද්ධ කරලා තියෙද්දී පින්වතුල්ලා ගිහි පින්වතුල්ලා හැටියට මේ ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසි වලින් පාවඩ වලින් විචිත්‍ර වූ පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන අපට දක්වද්දී අපි තුල නිහතමානී සතුටක් නික්ලේශී සතුටක් ඇති වෙනවා ඔබලා ඒ ගෞරවයන් දක්වන්නේ අපි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වුණ නිසාය කියන කාරණේ සිහිපත් වෙනකොට ඒ අහිංසක සතුට හිතේ දරාගෙනමයි මේ ධර්ම දේශනාව පිංගතුල්ලාට සිද්ධ කරන්නේ. පිංගතුනි යහපත් භික්ෂුවක් හැටියට අපට සමාජගත වෙන්න මේ පාර පෙන්වුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. පුරා 45 වසරක් පුරාවට විනය කාරණාවන් 227ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අපිට මඟ පෙන්වුවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා ඔබලා මහා සංඝරත්නය හැටියට අපේ යම් ගුණයක් දැකලා යම් පූජාවක් සිද්ධ කළාද පින්තුනේ ඒ පූජාව අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට ඒ ගුණය ඇති කරගන්න පාර පෙන්වුවේ. එනිසා ඔබලා අපේ යම් ගුණයක් දැකලා මේ මොහොතේ එක මලක් පූජා කළාද මල් දහසක් පූජා කළාද ඒක මලක් ඒ මල් දහසත් අයිති ලෞතර බුදුරජාණන් වහන්සේටමයි. ඒ නිසා කල්පනා කරන්න මේ මොහොතේ ඔබ තෙරුවන් කෙරෙහි අප්‍රමාණ සද්ධාවෙන් යුතුව කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව ඔබ මේ මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් යම් පූජාවක් මේ මොහොතේ සිද්ධ කරාද ඒ සෑම පූජාවක්ම ලෞතුරා අමාමේනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම සම්මා සම්බුද්ධ ඥානයේ උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්ම රත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝ රත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාව පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. පින්තුණී පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුලින් දුගතියට යන පාරක් අපිට සකස් කර ගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කර ගනිද්දී ඒ පින්කම තුලින් සුගතියට යන පාරක් අපිට සකස් කර ගන්න පුළුවන්. ඒ වගේමයි පින්කමක් සිද්ධ කිරීම තුලින් විදර්ශනා නුවණක් සකස් කර ගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. එයා අදක්ෂයා පින්තුනේ. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්තුනේ පින්කමක් සිද්ධ කරලා අපි දුගතියට වැටෙන්නේ. දැන් අපි දන්නවා මේ මොනරා කියලා පක්ෂියෙක් ඉන්නවා. මේ මොනරා කියන පක්ෂියා තමයි මේ පක්ෂි ලෝකයේ ඉන්න විචිත්‍රම පක්ෂියා. මේ මොනරා කියන පක්ෂියාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ පින්නතුණේ එයා පෙර ජීවිතවල මනුස්ස ජීවිත ලබලා ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි පින්නතුණේ. පින්කම් සිද්ධ කළා නමුත් සීලයෙන් දුර්වලභාවයට පත්වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටෙනවා. තිරිසන් ලෝකෙට වැටුනහම කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන මානුවෙක් ජීවත් වුණා ගංගාවක. මේ මාළුවා දඹරන් පාටයි පිංගතුනේ. දකින දකින කෙනා මේ මාළුවාට ප්‍රිය කරනවා ආස කරනවා. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශයේම දුර්ගන්ධයක් පැතිරෙනවා පිංගතුනේ. මේ අරුම පුදුම මාළුවාව අරගෙන එදා ජනතාව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. බුදුරජාණන් වහන්සේ పూర్වේ නිවාසානුස්සති ඥාණයෙන් අරමුණු කළ බලනවා මේ මාළුවා පෙර ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච කෙනෙක්. මෙයා සීලෙන් දුර්වලභාවයට පත් වුණා. සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්ත පින්තුනේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර වර්ණයන් විචිත්‍ර භාවයන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි මේ දිව්‍ය ලෝක ගැන කතා කරනකොට මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවායි කියන කාරණේ තමයි අපි දන්නේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා කියලා. දිව්‍ය තිරිසන් ලෝකයක්. දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අස්වැයින්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය මොනරුන් මේ වගේ දිව්‍ය තිරිසන් ලෝකයක් මේ දිව්‍ය තල ආශ්‍රිතව තියෙනවා පින්වතුනි. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ සාමින් වහන්සේට දිව්‍ය තලයක ජීවත් වෙන දිව්‍ය අජානීය අස්වේ කරමුණු වෙලා තියෙනවා. ඒ දිව්‍ය අජානීය අශ්වයා අඩි 7ක් විතර උසයි කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ. ඒ අජානීය අශ්වයා මේ අපේ රටේ අශ්වය වගේ කළු පාට, සුදු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද? එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අශ්වයාට තිබිලා තියෙන පිඟතුනේ. ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානීය අශ්වේ එතකොට මේ සාමින් වහන්සේ උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ දිව්‍ය අජානී අස්වැයා පෙර ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු පෙර ජීවිතේ එයා මේ අපේ සමාජයේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. නමුත් එයා පින්කම් සිද්ධ කරගත්තා. සීලෙන් දුර්වලභාවයට පත් වෙලායි පින්කම් සිද්ධ කරගත්තා. සීලෙන් දුර්වලභාවයට පත් වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එන්න ලැබුණේ නැහැ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් වෙලා උප්පත්තිය ලැබුවා පින්තුනේ. මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවත් පින්තුනේ දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දැන් പ്രേත ලෝකයේ තියෙන මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව යක්ෂයාගේ ලෝකයේ තියෙන මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව පිරුණා වූ දිව්‍ය මීහරක් පින්තුනේ. ඒගොල්ලන්ගේ ශරීරය වෙල්වට් රෙද්දක් වගේ ග්‍රීස් පැයෙන් දිලිසෙනවා කියනවා. ඒගොල්ලන්ගේ තම්බුරුළු මහ පොළව ගෑවෙන ප්‍රමාණයට විශාලයි කියනවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් පිරීලා මේ කුමක් නිසාද පිංගතුනි මේ සතුන් මේ දිව්‍ය තිරිසන් සතුන් හැටියට උප්පත්තිය ලැබුවේ පෙර ලස්සන මනුස්ස ජීවිත ලබලා සීලෙන් දුර්වලභාවයට පත් වෙලා පින්කම් සිද්ධ කරගත්තා සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියලා තැනට යන්න ලැබුණේ නැහැ. අර දිව්‍ය ස්වභාවයේ තිරිසන් සතුන් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා පිංගතුනි. දැන් බලන්න මේ මාළුන්ගේ ලෝකය ගෙවල් වල ඇති කරන විසිතුරු මත්ස්‍යයින් ඉන්නවා. ඒ අය කොච්චරනම් ලස්සන ලස්සන වර්ණවත් පාට පාට මාළුද පිංගතුනි. දකින දකින කෙනා මේ මාළුන්ට ප්‍රිය වෙනවා මාළුන්ට කැමති වෙනවා. මොකක්ද මේ විසිතුරු භාවය කියන්නේ? මේ විසිතුරු භාවය කියන්නේ පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් වලම අසිරියයි පින්තුනි. පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලායි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටෙනවා. කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර විචිත්‍ර වර්ණයන් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත් පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් කරන්නේ මත් වතුර බොමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවයෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලයෙන් දුර්වල වෙලා පින්තුනේ. සීලයෙන් දුර්වල වීම නිසා අන්න සතර පායන්ට වැටෙනවා කළා වූ පින්කම් නිසා සතර පායේදී විචිත්‍රභාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා අදක්ෂයා පින්තුනේ. එයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. නමුත් දක්ෂයෙක් ඉන්නවා මේ සම්මා සම්බුද්ධ ශාසනයේ. ඒ දක්ෂයා මොකද කරන්නේ? සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියේ උපතක් ලබනවා පින්තුනේ. දැන් මේ පින්කම සංවිධානය කළා වූ පින්වතුන්ලා මේවාට උපකාර ධර්මයන් සකස් කළා වූ පින්වතුන්ලා চিරාත් කාලයක් නිදුක්ව නිරෝගීව ජීවත් වෙලා ඇස් දෙක පිය වෙන වෙලාවට මිය පරලව යන වෙලාවට මෙවැනි කළා වූ පින්කමක් සිහිපත් වුණොත් සස්ත්‍රීක සස්ත්‍රීක දිව්‍ය සස්ත්‍රීක මනුස්ස කුලවල උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ කාලේ ලස්සන දෙවි කෙනෙක් හිටියා. මේ දෙවියාගේ නම පිංගතුණී මාලබාරි දෙවියා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන්නේ මේ මාලබාරි දෙවියා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත් වෙච්ච මහත්මෙක්. මෙයා සිල්පද ආරක්ෂා කරගෙන අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. මරණයෙන් පස්සේ මේ මහත්මයා දිව්‍ය තලයේ මාලබාරි දෙවියා වෙලා උපදිනවා පින්තුනේ. මේ මාලබාරී දෙවියා දිව්‍යතලයේ ඕපපාතිකව උපත ලබනකොට මේ මාලබාරී දෙවියාගේ පිනට දිව්‍යාංගනාවන් 500ක් පහළ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දිව්‍යාංගනාවන් 500ක් හැම උදෑසනකම මේ මාලබාරී දෙවියා මේ දිව්‍යාංගනාවන් 500 පිරිවරාගෙන අර දිව්‍ය තලයේ මලින් බර වෙලා තියෙන නන්දන උයනට යනවා කියනවා. මාලබාරී දෙවියා දිව්‍ය ආසනයේ වැඩ සිටිනකොට දිව්‍යාංගනාව 250 දෙනෙක් මල් ගස් වලට නගිනවා කියනවා. ඒගොල්ලෝ මල් කඩලා බිමට දානකොට බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා ඒ මල් අහුලලා මාලබාරී දෙවියාව සරසනවා කියනවා පින්තුනි. මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම භාර්යාවන් විසින් සරසනවා. මොකක්ද මේ ආශ්චර්ය පින්තුනේ? පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල සිරියමයි. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතය. එයාට වෙන කාර්යයක් නැහැ. පින නිසාම දිව්‍යාංගනාවන් විසින් මලින්ම සුවඳින්ම මලින්ම සුවඳින්ම පූජා කරනවා පින්නතුනි. මේ ආසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආසිරිය. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට එක්තරා දිව්‍යාංගනාවක් දැర్శණය වෙලා තියෙනවා පින්තුනේ. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන සමෙන් මසෙන්නේ අපිව දැක්කාම අපිට පේන්නේ මස සම තමයි අපිට පේන්නේ. නමුත් මේ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පින්තුනේ. ඔබ හිතන්නේ විනිවිද පේන සුදු පාට ලොකු පොලිතින් නුරයක් ගත්තා කියලා. ඒ පොලිතින් නුරේට ඔබ රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. රෝස පාට ඕකිඩ් මල් පුරවලා දැන් පොලිතින් නුරය දෙස බාහිරින් බලන්න. මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිණි. එයා මලින් හැදිලා තියෙන්නේ. මොකක්ද මේ අසිරිය පිංගතුනේ? පින්කම් කළා සිල්පද ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කරගත්තා. ඒ වගේම බලන්න අපේ මේ සමාජ ජීවත් වෙන මහේශාක්‍ය ප්‍රභු කොච්චරනම් මහත්තුරු නෝනලා ජීවත් වෙනවද කියලා. ඒ මහේශාක්‍ය භාවයේ ප්‍රභු භාවය කියන්නේ මොකක්ද පිංගතුනේ? බුදුරජාන් වහන්සේ සමාජ අසාධාරණයක් ගැන දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ මහේශාක්‍ය භාවයේ ප්‍රභු භාවය කියලා කියන්නේ පෙර ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ඵලයමයි පිංගතුනේ. එනම් බලන්න අදක්ෂයා සීලෙන් දුර්වල වෙලා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑම දක්ෂයෙක් ඉන්නවා පින්තුනි. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා සිල් ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දැකලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වරක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ සිටිනකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. භාග්‍යවතුන් වහන්සේ අතීතේ මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා කීනමක් වැඩ සිටියාද කියන කාරණය. මොකද අපි දන්නේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පින්වතුනි. ඊට වඩා දෙයක් අපි දන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මේ බමුණට දේශනා කරනවා බමුණ මේ නර්මදා නදියේ තියෙන වැලිකඩ සංඛ්‍යාව ගණනකින් කියන්න බෑ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බෑ කියලා පින්වතුනි. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් මේ ලෝකේ පහළ වෙලා තියෙනවා. ඒ සෑම සම්බුද්ධ ශාසනයක ඔබත් මමත් එක්ක දෙවියෙක් එක්ක බ්‍රහ්මෙක් එක්ක සතර පායේ සත්වෙක් එක්ක මිනිස්සෙක් හැටියට ජීවත් වෙලා තියෙනවා පින්තුනේ. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පහු කරගෙන ආවා වූ ගමනේදී ඔබලා බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලා මේ ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පසු කරගෙන ආවා වූ ගමනේදී මේ මොහොතේ මේ පූජා කළා වගේ පූජා කළා වූ බුදුරජාණන් වහන්සේලා අරමුණුගෙනම පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබලා මේ ආවා වූ දීර්ඝ සංසාර භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන මුණගැහිලා පූජා කළා වූ කටින වස්ත්‍ර එක ගොඩක් ගැහුවොත් එය ගිජ්ජකූට පර්වතය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මේසා කුසල් සංස්කාරයන් අපි සංසාරේ රැස් කරලා තියෙනවා පින්නතුනේ. මේ කුසල් සංස්කාරයන් රැස් කිරීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ විඳින්න තියෙන සෑම සැපයක්ම අපි විඳලායි තියෙන්නේ කියලා. මේ ලෝකේ මිනිස්සෙකුට විඳින්න තියෙන ශ්‍රේෂ්ඨම සැපේ තමයි සක්විති රජ සැපේ පිඟුතුනේ. බුදුරජාණන් වහන්සේ වරක් පිණ්ඩපාතේ වඩිනකොට මේ පාර හරහා පනින කඩිරලක් පෙන්නලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද මේ කඩි රැළේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා කියලා. එනම් බලන්න මේ කඩි රැළේ ඉන්න කඩියත් සංසාරේදී සක්විති රජ වෙලා ඉඳලා තියෙනවා නම් ඔබත් මමත් පින්වතුනි සංසාරේ කොච්චරනම් සක්විති රජ වෙලා ඉන්නේ නැද්ද? සංසාරේ කොච්චරනම් සක්‍රියා වෙලා ඉන්නේ නැද්ද? සක්‍රයාගේ දේවිය සුජම්පතිය වෙලා ඉන්නේ නැද්ද? ස්ත්‍රී රත්නය වෙලා ඉන්නේ නැද්ද පින්වතුනි? මේසා අසිරිමත් දේවල් අපි ලැබුවේ කුමක් නිසාද? කුසල් සංස්කාරයන් නිසාමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අබුද්ධෝත්පාද කාලවල වල අපි ඉපදිලා අපි කළා වූ අකුසල් නිසා සතර අපායන්ට වැටිලා කල්ප ගණන් අපි හැම කෙනෙක්ම දුක් විඳලා තියෙනවා කියලා. නමුත් පින්තුනි මේ කළා වූ සෑම කුසල්සා අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වුණා. ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පින්තුනි හැකිතා පින්කම් සිද්ධ කරමි. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරමි. ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමි. සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. අපි මේ ලබාගත්තා වූ ජීවිතය ලබාගත්තා වූ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය. මොකද අපි මේ ලැබුවා වූ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය අපි දකින්නේ නැහැ. මේ ලෝකයේ යම් දිව්‍යතලයක යම් මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම් යම් බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මෙක් ඉන්නවා නම් ඒ සෑම දෙවියෙකුටම සෑම බ්‍රහ්මයෙකුටම වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා පින්වතුනි. දෙවියෙකුටත් බ්‍රහ්මයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨ උපතක් ඔබ ලබලා තියෙනවා. නමුත් අපි ඒ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ. නොදකින නිසාම දෙවියා කියන කෙනාගෙන් පිරිසරණ සොයාගෙන යන තැනට අපිපත් වෙලා තියෙනවා පින්වතුනි. එමනම් මුලින්ම ඔබ ලැබුවා වූ උපතේ ශ්‍රේෂ්ඨභාවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා පින්නතුනේ. ඒ සතර අපායෙන් තිරිසන් ලෝකේ අපේ මේ මස්සහැට පේනවා. බලන්න තිරිසන් ලෝකයේ කියන තැන මේ තිරිසන් ලෝකයේ කියන සතා කොයිසානන් දුක්ඛන්දරාවක් තුලද ජීවත් වෙන්නේ කියලා. දැන් බලන්න තිරිසන් ලෝකයේ ලස්සනම සතා මොකಾದ මේ කුරුල්ලා පක්ෂියා කියන කෙනා. මේ කුරුල්ලාට අපි ගොඩාක් ආදරෙයි ගොඩාක් කැමතියා ලස්සන්ට නාද කරනවා ලස්සන වර්ණයක් තියෙනවා නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ කුරුල්ලාට කියන්නේ පිංගතුනේ අකුසල් නිදියක් කියලා අකුසල් නිදියක් නිරේතුරුවම අකුසල් ලියලනවා මොකද මේ කුරුල්ලා උදේ ඉඳන් රාත්‍රී වෙනකම් මොකද කරන්නේ පණුවන් දැලඹුවන් මරමරා මරමරා කනවා පිංගතුනේ මේ මරාගෙන කන සෑම මොහොතකම මරණීය චේතනා ව්‍යාතුල සකස් වෙනවා. ඊට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා පිංගතුනි. නමුත් කර්මය කර්මඵල විශ්වාසයක් ගැන එයා දන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය නොදන්නාට නොදන්නා වුණාට මරණීය චේතනාවට අදාළව හැම මොහොතකම එයා ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ කර ගන්නවා පිංගතුනි. එහෙනම් බලන්න මේ කුරුල්ලා කියන සතා උදේ ඉඳන් හවස් වෙනකන් ජීවත් වෙලා රාත්‍රියට නිින්දට යන්නේ කොයිසා ප්‍රාණඝාත අකුසල් සංඛ්‍යාවක් සිද්ධ කරගෙනද පින්තුනේ. ඒ වගේමයි තිරිසන් ලෝකයේ ඉන්න සෑම සතෙක් තුළම අකුසල මූලයන්මයි සකස් වෙන්නේ. එයා ಗುಣධර්මයක් දන්නේ නැහැ, අම්මා තාත්තා හඳුනන්නේ නැහැ. ඒ නිසා දුකෙන් දුකට දුකෙන් දුකට වැටිලා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අපි ඉදිරියේ තියෙන තිරිසන් ලෝකයේ සැඟවිලා තියෙන යථාර්ථයයි මේ පිංගතුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ പ്രേත ලෝකයක් තියෙනවා කියලා. එක പ്രേතෙක් ඉන්නවා පිංගතුනේ එයා ඕපපාතිකව പ്രേත ලෝකයේ උපදිනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා පිංගතුනේ. ඒ ගින්න නිවෙන්නේ නෑ. එයාට ඒ ගින්න නිවා ගන්න බෑ. දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ ප්‍රේතයාගේ ඇස් දෙකේ ඇවිලෙන ගින්න නිවෙන්නේ නෑ පින්තුණේ. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්න. මේ ඇස් දෙක ගිනි ගන්නා වූ දුක දරාගෙන කල්ප ගණන් പ്രേත ලෝකේ ජීවත් වෙනවා. මොකද මේ පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති වුණේ නැහැ. අනුන් ඉස්සරහට යනවා දකින්න කැමති වුණේ නැහැ. ඊර්ෂ්‍යා කළා, ද්වේෂ කළා. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වූ ඇස් දෙක ගිනි ගනිමින්ම අන්න පිංගතුණී പ്രേත ලෝකයේ උපත සකස් වෙනවා. ඒ වගේම තව പ്രേතෙක් ඉන්නවා එයාගේ කට පූට්ටු වෙලායි තියෙන්නේ. අපිට වගේ මේ මුඛය එයාට අරින්න බෑ සමෙන්ම පූට්ටු වෙලායි තියෙන්නේ පිංගතුණී. මුළු പ്രേත ජීවිත කාලයේ මෙයාට ආහාරයක් ජලයක් නැහැ. මොකද පෙර ජීවිතයේ ලස්සන මිනිස්සෙක් හැටියට ඉපදිලා සංඝයා අරමුණු කරගෙන දෙන්නා වූ දානයන් වැළැක්වුවා. දන් දෙන්න එපායි කියලා අනුශාසනා කළා. Taman දන් දුන්නෙත් නැහැ, අනුන්ට දන් දෙන්න දුන්නෙත් නැහැ පිඟතුනි. මෙහි අකුසල් විපාකයන් විපාකයට එනකොට අන්න പ്രേත ලෝකයේ ඉපදිලා කටක් නැතුවයි උප්පත්තිය ලබන්නේ. මුළු പ്രേත ජීවිත කාලයේම ආහාරයක් ජලයක් යාට නැහැ පිංගතුණි. ඒ වගේම මේ මනුස්ස ජීවිතයේ අන්සතු දේ සොරකම් කිරීම නිසා යමෙක් പ്രേත ලෝකයට වැටුනොත් പ്രേත ලෝකයේ ඉන්න අන්සතු දේවල් සොරකම් කරලා പ്രേත ලෝකයට වැටුන പ്രേතයෝ പ്രേතියෝ මේ අය පිංගතුණි කෑම සොයාගෙන යනවා. එයාට ලස්සන කෑම පිඟානක් පේන්න තියෙනවා. ඒ කෑම පිඟාන කන්න යනකොටම ඒක අතුරුදහන් වෙනවා පිංගතුණි. දිය කඩਿੱත්තක් තියෙනවා. මේ දිය කඩਿੱත්තෙන් වතුර ගොන්න යනකොටම දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා එනවා. පෙනිපෙනි ආහාර තියෙනවා, පෙනිපෙනි ජලය තියෙනවා. මේව පරිහරණය කරන්න යනකොටම අතුරුදහන් වෙලා යනවා පින්තුනේ. මොකද පෙර මනුස්ස ජීවිතයේ අන්සතු දේ සොරකම් කළා. මේ අන්සතු දේ සොරකම් කිරීම නිසා പ്രേත ලෝකයට වැටුනොත් මුළු പ്രേත ජීවිත කාලයම ආහාරයක් ජලයක් නැහැ පිංගතුනේ. අකුසල් මූලයන්මයි වැඩෙන්නේ. ලෝභ, ద్వේෂ, මෝහ සිතුවිලිමයි වැඩෙන්නේ. දුගතියෙන් දුගතියට දුගතියෙන් දුගතියට වැටිලා නිරයන්ට වැටිලා කල්ප ගණන් දුක් විඳිනවා. සමහර പ്രേතයෝ പ്രേතියෝ ඉන්නවා ඒගොල්ලන්ගේ මුළු කටම දිවම කුණු වෙලා. කටයි දිවයි සම්පූර්ණයෙන්ම කුණු වෙලා වන වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ අනිත් പ്രേතයින් එක්ක කතා කරන්න හදනවා, අදහස් සුවමාරු කරගන්න හදනවා. නමුත් වචන පිට වෙන්නේ නැහැ පිංගතුනේ. වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන තුවාලවල වේදාව අනිත් පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ දුක් විඳිනවා. hina වෙමින් තමයි බොරු කිව්වේ. සතුටු වෙමින් තමයි බොරු කිව්වේ. නමුත් මේවායේ විපාකයන් නිසා പ്രേත ලෝකයන්ට වැටුනහම මේ මුළු කට දිව කුණු වෙලයි උප්පත්තිය ලබන්නේ පින්තුනි. ඒ වගේම പ്രേත ලෝකයේ ඉන්නවා කාමයේ වරදවා හැසිරීම නිසා പ്രേත ලෝකෙට වැටුණු പ്രേතයෝ പ്രേතියෝ. මේ කාමයේ වරදවා හැසිරීම නිසා යමෙක් പ്രേත ලෝකෙට වැටුණොත් ඒ අය ඕපපාතිකව උපදිනකොටම පින්නතුනේ මේ මුළු ශරීරෙම කුණු වෙලා වන වෙලා ඉපදෙන්නේ. මේ പ്രേතය කුණු වෙච්ච වන වෙච්ච තුවාල වෙච්ච ශරීරය දරාගෙන අනිත් പ്രേතයින් ළඟට කාමයේ ඉල්ලගෙන යනවා. නමුත් මේ කිසිම പ്രേතයෙක්ගෙන් කාමයේ ලැබෙන්නේ නැහැ. ඒ තරම් මේ ජීවිත අපුලයි පිංතුනේ. කාමයේ නොලැබීමේ දුක එක පැත්තකින් දරාගෙන ශරීරයේ තුවාලවල වෙන දුක තව පැත්තකින් දරාගෙන പ്രേත ලෝකයේ දුක් විඳිනවා පිංතුනේ. එනම් බලන්න මේසා දරුණු പ്രേත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුකෙන් පිරුණා වූ අසුර ලෝකයක් තියෙනවා කියලා. මේ අසුර ලෝකේ එක කණ්ඩායමක් ජීවත් වෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන පිඟතුනේ. මේ යමෙක් මුහුද උපාදානය කරගෙන ජීවත් වුණොත් මුහුද කෙරෙහි තෘෂ්ණාව ඇති කරගෙන ජීවත් වුණොත් එයා මරණින් පස්සේ මුහුදේ අසුරෙක් වෙලා උප්පත්තිය ලබනවා පිඟතුනේ. දැන් මේ ලෝකේ දීවර ජනතාවක් ඉන්නවා ඒ දීවර ජනතාව මුහුද මගේ කරගෙනයි ජීවත් වෙන්නේ. හවසට බෝට්ටු අරන් මුහුදට ගියාම පහවදා උදේ තමයි ගොඩබිමට එන්නේ. සමහරු සති ගණන් ඉන්නවා මාස ගණන් ඉන්නවා පිංගතුනි. සාගරය මගේ කරගෙන නිවස කරගෙනයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ අය මැරෙන වෙලාවට මේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ මුහුදේම අසුරේක් වෙලා උප්පත්තිය ලබනවා පිංගතුනි. දැන් බලන්න මේ ලෝකේ සංචාරක පිරිස් ඉන්නවා මාලදිව වෙන ශ්‍රී ලංකාව වගේ රටකට අවුරුද්දකට සංචාරකයන් ලක්ෂ ගාණක් එනවා. කවුද මේ මොහොත උපාදානය කරගත් අය? ලවණ රසය උපාදානය කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ මොහොත කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ අය මහා සාගරේ අසුරේක් වෙලා උප්පත්තිය ලබනවා පිංගතුනි. එක මහත්ෙක් ජීවත් වුණා. ඒ මහත්යා මුළු ජීවිත කාලෙම විදේශ රටවල් උදෙසා කිමිදුම් රැකියාව තමයි කළේ. මෙයා කිමිදුම් රැකියාව කරලා විශ්‍රාමික වෙලා වයෝ වෘද වෙලා මිය යනවා පිංගතුනේ. ඒ මිය ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා කියනවා මේ මැරිච්ච මහත්මයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකිනවා මහා සාගරයේ අසුරේක් වෙලා උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. මොකද මැරෙන වෙලාවේ මුළු ජීවිත කාලයම ආසා කළා වූ උපාදානය කළා වූ මුහුද කෙරේ තමයි තෘෂ්ණාව සකස් වුනේ. කිමිදුම් කරුවෙක් මහ සාගරයේ කිමිදි කිමිදි කිමිදි කිමිදි පිහින පිහිනා සතුටු වෙන්නේ යම්සේද අසුරයා මහ සාගරයේ කිමිදි කිමිදි කිමිදි කිමිදි සතුටු වෙනවා පිංගතුනි. මොකද ඒක තමයි යාගේ තෘෂ්ණාව ඒක තමයි යාගේ උපාදානය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා. ගින්දර යෝධිය ගිනි අඟුරු වලින් ගහන වූ නිරිසතුන් කෝටි ගාණක් දුක් විඳින්නා වූ අප්‍රමාණ දුකෙන් පිරුණා වූ නිරයක් තියෙනවා කියලා. එනම් බලන්න මේසා දරුණු සතනාපායක් අපි ඉදිරියේ තියෙනවා පින්. පන්සලකට යන්න පින්කමක් කරන්න බණක් අහන්න දානයක් දෙන්න එයාට වෙලාවක් තිබ්බේ නැහැ. මේ මහත්තයා මෙහෙම ජීවත් වෙලා මැදි වයසේදී සුඛෝපභෝගී නිවසක් හදනවා පිංගතුනි. මේ නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්තයා මිය පරලව යනවා. මේ මහත්තයා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු අර අඩක් හදමින් පැවතියා වූ විශාල නිවසේ මුල්ගල බදාගත් බහිර වේක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. උපාදාන පච්චයා බව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය කවුද සකස් කරන්නේ? තෘෂ්ණා පච්චයා උපාදාන. එහෙනම් දැන් මේ මහත්යා මැරෙන වෙලාවේ කුමක් කරේද තෘෂ්ණාව සකස් උනේ? පන්සලට යන්නේ නැතුව දානයක් දෙන්නේ නැතුව බණක් අහන්නේ නැතුව 24 පැයේම සල්ලි හම්බ කරලා ඒ සල්ලි යට කරලා හැදුවා වූ නිවස කෙරේ තෘෂ්ණාව සකස් වුනේ. ඊට අදාළව කැමැත්ත උපාදානය සකස් වුණා. අන්න භවයේ පිංගතුණේ ජාතිය බහිර වේත් වෙලා දැන් යාර මුල්ගල බදාගෙන මගේ කරගෙන ජීවත් වෙනවා. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයන්ටපත් උනේ කෝටි ප්‍රකෝටි ගණන් දෙනා මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ Taman මැරිලා නැවත ඉපදෙනවායි කියන කාරණේ ඒගොල්ලෝ දන්නේ නැහැ පින්තුනි. ඒගොල්ලෝ දන්නේ නැහැ දන් දුන්නොත් සිල් රැක්කොත් ඒවැයි ආනිසංස තියෙනවා කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඥාතීන් මැරෙනවා අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ මැරෙනවා. මැරිලා ප්‍රේතයෝ වෙච්ච හැටියට උප්පත්තිය සකස් කරගන්නවා. නමුත් මේගොල්ලෝ තමන්ගේ අම්මා තාත්තා මැරිලා പ്രേත ලෝකෙක ඉපදුනා කියලා දන්නේ නැහැ පිංගතුනේ. සමහර මිත්‍යා දෘෂ්ටික පෞල් පිටිපස්සේ ඥාති പ്രേතයෝ සිය ගණන් කැරකෙනවා. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ පිං ගන්න ඒගොල්ලෝ දන්නේත් නැහැ මේගොල්ලෝ පිං දෙන්න දන්නේත් නැහැ පිංගතුනේ. මොකද ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ ඥාතියා මැරිලා නැවත ඉපදුනා කියලා. එනිසා මේගොල්ලන්ගේ පිටිපස්සේ ඥාති പ്രേතයෝ සිය ගණන් දුකෙන් දුකට පත් වෙමින් කැරකෙනවා පිංගතුනි. ඒ වගේම මට මතකයි මං එක්තරා ගම්මානික පිණ්ඩපාත වඩිනකොට එක ගොවි ගෙදරක් ඉදිරියේ පිණ්ඩපාතේට වැඩ ඉන්නකොට ඒ ගෙදර අම්මා කිරිබත් කෑලි දෙකක් අරගෙන ආව පීරිසියක තියාගෙන එක කිරිබත් කෑල්ලක් ඒ අම්මා පාත්‍රයට පූජා කළා මං කිව්වා මේනිය ප්‍රමාණවත් කියලා ඒ වෙලාවේ අම්මා කියනවා හාමුදුරනේ යක්ෂයාට වෙන් කරපු දේ අපි ආයිමත් ගන්නෙ නෑ කියලා මං ගෝ එහෙමනම් මෑණියෝ ඔය කෑල්ලත් බෙදන්න කියලා. එයාම බෙදුවා. මං පාත්‍රයේ පියන වහලා අභිවාදන සීලිස්ස කියන වචන දෙක විතරයි කිව්වේ. ඒ අම්මා කියනවා හාමුදුරනේ අපිට පින් අවශ්‍ය නැහැ කියලා. බලන මිත්‍යා දෘෂ්ටිකභාවයේ කොයිසා අකුසලයක් දුකක් කරාපිය ඇදලා දානවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා බ්‍රහ්මයාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සක්‍රියාත් මහා සංඝරත්නයට වඳිනවා කියලා. මහා බ්‍රහ්මයාත් වන්දනා කරන සක්‍රියාත් වන්දනා කරන මහා සංඝරත්නය මිත්‍යා දෘෂ්ටික භාවය දකින්නේ යක්ෂයා හැටියටයි පින්නතු. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද. දර ටික ඉවර වුණා ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යනවා. සැඟවී යාමක් නැහැ. බැහැරට යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවී යන්නේ යම්සේද සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බහැරට යාමක් නැහැ. නැවත උපතක් නැහැ. මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්තුනි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමී පින්වතාගේ මරණය එයා තුල කාම රාග පටිගයන් නැහැ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මයන් නැහැ නිරෝධය වෙලා නමුත් මෝහය අනුශය වශයෙන් කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහය අනුශය වශයෙන් තියෙන නිසාම එයා එකම එක ආත්මභාවයක් උපත ලබනවා දෙවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙනම් නැවත එකම එක ආත්මභාවයක් මේ භවයේ සැරිසරන අනාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකු르තාගාමී පින්වතාගේ මරණය එයා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා නමුත් කාම රාග පටිගයන් අනුශය වශයෙන් තියෙනවා. අනුශය වශයෙන් බාහිරට ප්‍රකට නෑ පිංගතුනි. ඒක අලු යට තියෙන ගින්දර වගේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අලු යට ගින්දර තියෙනවා. නමුත් බාහිරට ප්‍රකට නෑ. මේ සකු르දාගාමී පින්වතා තුල කාම රාග පටිගයන් තියෙනවා අනුශය වශයෙන් බාහිරට ප්‍රකට නෑ. ඒ නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා තුන්වෙනි ආත්මභාවයක් එයාට නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකෘදාගාමී පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශේෂ තුන්වෙනි මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. හතරවෙනි ශේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයටපත් වුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනාගේ මරණය. සෝවාන් ඵලයටපත් වුණා කියන්නේ යා තුල සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා. නමුත් කාම රාග පටිගයන් ප්‍රකටයි. කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්ම භාව හතක් මේ භවයේ සැරිසරනවා අටවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනම් මේ උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පින්වතාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණයයි ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පින්වතුනි. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. මේ දෙන්නා ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි පිංගතුනි. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා කියන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වුණා කියලා. මේ කියන ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයටපත් වෙනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ තාම මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩිලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් තියෙනවා. ඒ නිසා එයා සද්ධානුසාරී කියන තැන ඉන්නවා. ධම්මානුසාරී කියන කෙනා හොඳින් ධර්මයේ දන්නවා. ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ ලියනවා. නමුත් සද්ධාවේ සහ ප්‍රඥාවේ දුර්වලතාවයන් තියෙනවා. එයාට තාම මේ කාරණා පහ සමබර කරගන්න හැකියාවක් ලැබිලා නැහැ පින්තුනි. බුදුරජාණන් වහන්සේ සද්ධා, වීරය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියෙන්නේ මොකද? සතියෙන් සිහියෙන් යුතුව කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරමින් එයා මේ කාරණා ටික සමබර කරගන්න දක්ෂ වෙන්න මේ දෙන්නාගේ මරණය මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් බලන්න කොච්චර ලස්සන මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවද කියලා. නමුත් අපේ අම්මා මැරුණොත් තාත්තා මැරුණොත් අපේ ඥාතියෙක් මැරුණොත් අපි මොකක්ද කරන්නේ? තාමත් අප කොළ කෑල්ලක නංගන් ලියලා ඒ අයට පින් අනුමෝදන් කරනවා පින්තුනි. මේ අනුන්ගේ පිනක් අවශ්‍ය නැති මේ ශේෂ්ඨ මරණ පහක් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තියෙනවා. එනිසා ඔබ මුලින්ම දකින්න ඔබ ශේෂ්ඨ උපතක් ලැබුවා. ඒ ශේෂ්ඨ උපත මේ ශේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරනවායි කියලා චිත්තයක් ඇති කරගන්න පින්තුනි. එහෙම චිත්තයක් ඇති කරගෙන යන ගමනේදී මේ ශේෂ්ඨ උපත ඔබට ලබන්න කවුද හේතුනේ කියන කාරණය දකින්න. මොකද අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට මේ ජීවිතය ලබලා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියලා පින්නතුනේ. මේක අම්මා තාත්තා ලබා දුන් ජීවිතයක් නෙමේ. ඔබට මේ ජීවිතේ අම්මා තාත්තා සොයලා දුන්නේ යම් ධර්මතාවයන් විසින්මයි. මොනවද ඒ ධර්මතාවයන්? පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය. තුන්වෙනි කාරණය තමයි දානය පිංගතුනි. මේ කාරණා තුන විසිනුයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. මොකද පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. දැන් මෙතන ඉන්න මේ සෑම පින්වත් කෙනෙක්ම අනිවාර්යෙන්ම ගිය ජීවිතේ එක්ක දෙවියෙක් එක්ක මිනිසෙක් පිංගතුනි. ඒක තමා තුලින්ම නුවණින් ගලපලා Taman මතු කරලා ගන්න ඕනේ. මොකද සතර අපායක ඉඳලා අපිට මේ විදිහට මතුවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම වුණා නම් ඒක දුර්ලභ දෙයක්මයි පින්නතුනි. එහෙනම් මේ හැම කෙනෙක්ම පෙර ජීවිතේ එක්ක දෙවියෙක්, එක්ක මිනිසෙක් පින්නතුනි. ඒ දෙවියා මිනිසයා අනිවාර්යෙන්ම තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු කෙනෙක්. ඒ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන දෙවි කෙනෙක් නැත්තම් මිනිසෙක්මයි පින්නතුනි. ඔබලා ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල හිටපු නිසායි මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් ඔබට ලැබුණේ. ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණා නම් ඔබට කවදාක්වත් මේ ජීවිතේ බෞද්ධ අම්මා කෙනෙක් ලැබෙන්නේ නැහැ පින්වතුනි. ඒක හේතුඵල ධර්මයක්. මොකද අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්යා රජේ රැකියාවක් කරපු මහත්ෙක්. එයාගේ දරුවෙක් පැවිදි කරලත් ඉන්නවා. නමුත් මේ මහත්තයා තුල එක්තරා දෘෂ්ටියක් තිබ්බ පින්නතුනේ. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න අවශ්‍ය නැහැ කියන දෘෂ්ටිය. එයා හැමෝටම කිව්වේ නෑ අපි පව් කරන්නේ නැත්තම් අපි පින් කරන්න අවශ්‍ය නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ මෙවැනි ධර්මයක් දේශනා කළ නෑ පින්නතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපි මේ ආයුෂ වර්ණයේ සැපේ බලය ගෙවෙනවා කියන්නේ අපේ අතීත සංස්කාරයන් ගෙවිලා යනවා. මේ අතීත සංස්කාරයන් ගෙවෙන්න ගෙවෙන්න අපි අලුතින් සංස්කාරයන් රැස් කරන්න ඕනේ පිංගතුනි. එහෙම රැස් කලේ නැත්නම් අපි හීනභාවයට, දීනභාවයටපත් වෙනවා. නමුත් මේ මහත්තයා මේ ධර්මය පිළිගත්තේ නැහැ. එයා අකීකරුභාවයෙන් තමයි ධර්මයේ ජීවිතයට ගලපගත්තේ. එයා නිරේතුරුවම කිව්වේ මම පව් කරන්නේ නෑ ඒ නිසා මට පින් කරන්න ඕනේ නෑ කියලා. මේ මහත්තයා වයෝ වෘද්ධ වෙලා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා කියනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උපත්ය සකස් කරගෙන ඉන්නවා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පිංගතුනි. දැන් ඒ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ එයා පෙර ජීවිතේ බෞද්ධයෙක් කියලා. දැන් මේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ පෙර ජීවිතේ එයාගේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවා කියලා. දැන් මේ ද්‍රවිඩ දරුවා ද්‍රවිඩ සංස්කෘතියටයි ඇවිත් පිංගතුනි. බලන්න අකීකරුභාවයෙන් ධර්මයේ ජීවිතයට ගත්ත නිසා සද්ධාවෙන් බැහැර වෙච්ච නිසා සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්තා. එනිසා ඔබලා මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණොත් ධර්මය අකීකරුභාවයෙන් ජීවිතයට ගත්තොත් අනිවාර්යෙන්ම ඊළඟ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික මෞකුසකුයි ඔබට ලැබෙන්න පිනතුනි. එහෙනම් ඔබලා තමා තුලින් දකින්න ඔබට මේ ජීවිතේ සම්මා දිට්ඨියට පත්වෙච්ච මෞකසක් ලැබුණේ කුමක් නිසාද? ඔබලා ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ඉඳලා තියෙනවා. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතයේ දෙවියෙක් වෙන්න ඕනේ නම් මිනිසෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිසෙක් බවට පත් කරන්නේ මේ සිල්පද පහ විසින් කියලා පින්තුනේ. වෙන දෙයක් නෙමේ. අපේ ඉඩකඩම් දීපල කීර්ති තාන්නමාන නිලතල මේවා නම් නෙමේ. මේවා අපිව දුකටමයි ඇදලා දාන්නේ දුකටමයි ඇදලා දාන්නේ පිංගතුනේ. මේ සියල්ල අපිව දුකට ඇදලා දාද්දී ඔබව නැවත දෙවියෙක් මිනිස්සෙක් කරන්නේ කවුද මේ සිල්පද පහ විසින්මයි එහෙනම් මේ උතුම් මනුස්ස ජීවිතය ලැබුවේ කුමක් නිසාද ඔබ අනිවාර්යයෙන්ම ඔබ ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා පින්තුනි. තුන්වෙනි කාරණය තමයි දානය. දානය තමයි සත්වයාට ආයුෂ, වර්ණය, සැපය, බලය ලබලා දෙන්නේ. ඔබ මේ ජීවිතයේ ආයුෂ, වර්ණය, සැපය, බලය කියලා දෙයක් ලබලා තියෙනවා නම් ඒ ආයුෂ වර්ණය සැපේ බලය ඔබට ලැබුණේ කුමක් නිසාද ඔබගේ ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් දුන්නා වූ දානයන්ගේ ආනිසංසමයි පිණතුනි. වෙන දෙයක් නෙමේ. ඔබ මේ ලැබුවේ ඔබම පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. එනම් බලන්න කවුද ඔබට මේ ජීවිතය ලබලා දුන්නේ? තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් විසින් පිණතුනි. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. ඔබ මේ කාරණා තුනෙන් ගිය ජීවිතේ බැහැර වුණා නම් කවදාක්වත් ඔබට මේ අම්මා තාත්තා මුණ ගැසෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මා තාත්තාට වඩා පෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරන්න කියලා. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ගරු කරද්දී ඔබ නිතටින්ම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මම ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා කියලා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා කෙලවර කරන්න. ඒ කෙලවර කරන්න යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් කියන කාරණා තුනයි පිඟතුනේ. මේ කාරණාවන් හඳුනගෙන දැන් අපි කොතෙන්ටද යන්න ඕනේ පිංගතුනේ? අපි තුල මේ ධර්ම මාර්ගයේ ඉලක්කයක් තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේලා ගිහි පිංගතුල්ලාට පෙන්වන ඉලක්කය තමයි මේ ජීවිතේදීම සතර අපායෙන් මිදෙන්න කියන ඉලක්කය. රැකී ආරක්ෂා කරමින් ව්‍යාපාර කරමින් දුවා දරුවෝ පෝෂණය කරමින් තමන්ගේ ඉඩකඩන් දීපල පාලනය කරමින් මේ ජීවිතේ සතර පායෙන් මිදෙන්න. ඒ කියන්නේ සෝවාන් ඵලයටපත් වෙන්න කියන කාරණේ. එහෙනම් මුලින්ම මේ ධර්ම මාර්ගය තුල ගමන් ගනිද්දී තමා තුලින් චිත්තයක්, අදිෂ්ඨානයක්, කැමැත්තක්, ඡන්දයක් ඇති කරගන්න. මම මේ ජීවිතේ ඇස් දෙක පිය වෙන්න පෙර ආතුව සතර පායෙන් මිදෙනවායි කියන විශ්වාසය පිංගතුනේ. ඒ විශ්වාසය ඇති කරගන්න යද්දී ඔබට බාධා කරන ප්‍රධානම දේ තමයි විචිකිච්ඡාව කියනා වූ කාරණය. මේ විචිකිච්ඡාව කියන්නේ සැකය. ඔබ තුල විචිකිච්ඡාවක් සැකස් වෙනවා මේ ජීවිතේදී සෝවාන් ඵලයටපත් වෙන්න බෑ. මේ ජීවිතේ සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ටපත් වෙන්න බෑ. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙනකන් මේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන්ටපත් වෙන්න බෑ කියලා. මේක විචිකිච්ඡාව නිසාම සකස් වෙන මාර හිතක් කියලා දකිමින් අතහැරලා දාන්න පිනතුනේ. විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබලාට සහතිකයක් දෙනවා. ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් ධර්මයේ අධිගමයන් කරා යන්න පුළුවන් කියලා. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියලා ඇස් පනා අපිට පේනවා පින්තුනේ. කවුද මේ ධර්මයේ සම්දිත්තික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ? දෙවියෙක්, බ්‍රහ්මෙක් නෙමේ පිංගතුනේ. මේ ධර්මයේ සම්දිත්තික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂුන් වහන්සේලා විසිනුයි. උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් තියෙනවා පිංගතුනේ. මේ විනය කාරණා 227න් බරපතලම විනය කාරණා හතරක් තියෙනවා ඒකට කියනවා සතර පරාජිකාවන් කියලා. යම් උපසම්පදා භික්ෂුවක් මේ සතර පරාජිකාවන්ට පත් වුනොත් එයාට උපසම්පදාව අහිමි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් මේ මොහොතේ පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ උතුම් සතර පරාජිකාවන් ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් ජීවත් වෙනවා පිංගතුනි. ඒ නිසා අපිට චතුරාර්ය සත්‍ය ඇහෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය ඇහෙනවා. පටිච්ච සමුප්පාදයේ සත්‍ය බොජ්ජංග ධර්මයන් ඇහෙනවා පිංගතුනි. ඒ නිසා ධර්මය ඇස් පන අපිටම සම්දික්කව තියෙනවා. නමුත් මෙහෙම ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී යම් දවසක් එනවා මේ සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක්. ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්, බුරුම වෙන්න පුළුවන්. දැන් එයා තමයි සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන උපසම්පදා ස්වාමින් වහන්සේ. අනිත් සියලු දෙනාම දැන් දුස්සීලභාවයටපත් වෙලා. මේ අවසාන සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙනවා පින්නතුනේ. ඉන්පස්සේ ලෝකේ කොතනවත් සතර පරාජික ආරක්ෂා කරගත්ත භික්ෂුවක් නැහැ. සියල්ලම දුස්සීලභාවයටපත් වුණා. ඉන්පස්සේ අපිට ආර්ය ශ්‍රාංගික මාර්ගයත් චතුරාර්ය සත්‍යයක් ගැන ඇහෙන්නේ නැහැ. ඒ නිසා මේ මොහොත ධර්මයේ සම්දිට්ඨිකෝ තියෙනවා පින්තුනේ. අපේ ඇස් පනා පිටම අපේ ස්වාමින් වහන්සේලා දහස් ගාණක් මේ උතුම් ධර්මයන් දේශනා කරනවා. ඒ නිසා ඔබ විචිකිච්ඡාවෙන් මිදෙන්න. මේ ජීවිතේදීම සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න පිණතුනි. විචිකිච්ඡාවෙන් මිදිලා ඔබ මේ ගමනේ යද්දී ඔබ මේ ධර්ම මාර්ගයේ තරණය කළා වූ පිණතුල්ලා ඔබේ ජීවිතේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. කෙනෙක් දොස්තර මාත්මෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් දොස්තර මාත්මෙක්මයි. කෙනෙක් වෙද මහත්මෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් වෙද මහත්මෙක්මයි. ඒ වගේ ඔබ මේ නිවන් මාර්ගය කරා යන ගමනේදී මේ ජීවිතයේදී සෝවාන් ඵලයේපත් කරා යන ගමනේදී ඔබ මේ උතුම් සෝවාන් ඵලය අවබෝධ කළා වූ උපාසක උපාසිකාවන් ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට ඔබපත් කරගන්න දක්ෂ වෙන්න පිණිතුනේ. කවුද මේ ජීවිතයේ මේ උතුම් ධර්මයන් සාක්ෂාත් කරගත්තේ? අර විසාකාව අනේපිඩි සිටුතුමා නකුල මාතා නකුල පියා වේලුකණ්ඩගේ නන්ද මාතාව උග්‍ර ගෘහපතිවරයා බලන්න විසාකාව අවුරුදු 7 වයසේදී සෝවාන් ඵලයටපත් වෙන්නේ. දරුවන් දරුවන් 20 දෙනෙක් හිටියා. මොනුබුරු මිනිබිරියන් සිය ගාණක් හිටියා පින්නතුනි. එහෙමනම් දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. අනේ පිරිසිදුතුමා ජේත උයන රන් හාසියලින් වැහුව පින්නතුනි. ඒසා ධනවතෙක්. එහෙනම් මම ධනවතෙක් මම රැකියාවක් කරනවා ව්‍යාපාරයක් කරනවා කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒතර බලන්න වේලුකණ්ඩ කී නන්ද මාතාව කියන්නේ මේ ගෙදරක ජීවත් වෙච්ච මැදිවිය අම්මා කෙනෙක්. මේ අම්මා අනාගාමී කෙනෙක් පිංගතුනේ. කාම රාග පටිගයන් එයාට නැහැ. එයා කාමය ගැන හඳුනන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඩකේ නන්ද මාතාවට සතරවරම් දෙවියන් එක්ක දිවසින් කතා කරන්න පුළුවන් කියලා පින්නතුනි. ඒසා හැකියාවක් මේ gedaraka ජීවත් වෙච්ච මැදිවියේ උපාසකම්ම තුල තිබුණා. ඒ වගේම බලන්න උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු 5 දෙනෙක් එක gedara හිටියා පින්නතුනි. මේ බිරින්දෑවරු 5 දෙනාට අඬගහලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. ගිහිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. සද්ධර්මයේ ශ්‍රවණය කරමින් සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් නුවණින් මෙනෙහි කරමින් කාම රාග පටිගයන් තුනී කරලා තුනී කරලා තුනී කරලා අනාගාමී ඵලයටපත් වෙනවා. අනාගාමී ඵලයටපත් වෙලා ගෙදෙට්ට ඇවිල්ලා බිරින්දෑවරු පස් දෙනා ළඟට අඬ ගහනවා. අඬ ගහලා කියනවා අදින් පස්සේ ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. ඔබලා කැමති කෙනෙක් කැමති කෙනෙක්ව විවාහ කරගෙන යන්න. කැමති කෙනෙක් සහෝදරුවෙ හැටියට මේ ගෙදර නවතින්න කියලා. එක බිනිදක් කියනවා මම අහවලා විවාහ කරගෙන යන්න ඕනේ කියලා. එයාව ගෙන්නලා අතපැන් වත් කරලා විවාහ කරලා දායාද දීලා අරිනවා. අනිත් බිරින්දෑවරු හතර දෙනා කියනවා සහෝදරයෝ හැටියට අපි මේ ගෙදර ජීවත් වෙනවා කියලා. එනම් බලන්න අනාගාමී උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු හතර දෙනෙක් සහෝදරයෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක්. එහෙනම් මම විවාහකයි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතයේ පරමාදර්ශය බවට පත් කරගන්න. විසාකාව ජීවත් වුණේ යම්සේද එවැනි ජීවිතයක් මම ගත කරනවා කියලා හිතන්න. විසාකාව ජීවිතයේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට වරයන් 8ක් ඕනේ කියලා. මොනවද මේ වරයන් 8 පිංගතුනේ? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට ගිලන් කැඳ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. මේ විදිහට වරයන් අටක් ඉල්ලනවා පින්වතුනි. කවුද මේ සෝවාන් ඵලයටපත් වෙච්ච විසාකා උපාසිකාව? එතකොට බලන්න අනේපිටි සිටුතුමා උග්‍ර ගෘහපතිවරයා වේලුකාන්තගේ නන්ද මාතාව එක පාර එක වරට සාමින් වහන්සේලා 500ක් වඩම්මල තමයි දානි පූජා කරන්න පිංගතුනි. මේ අය ඒ තරම් දන් පිං සිද්ධ කරපු අය. නමුත් බලන්න වර්තමාන සමාජයේ අපේ කෙනෙක් සෝවාන් ඵලයටපත් වුණා කිව්වොත් එයා මොකද මුලින්ම කරන්නේ? ඉන්පස්සේ ආ කවදාකවත් පන්සලට යන්නේ නැහැ පිංගතුනි. එයා සාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේට වන්දනා කරන්නේ නැහැ. දන් පූජා කරන්නේ මොකද මම සෝවාන් ඵලයටපත් වෙලා කියලා පිනතුනි. බලන කොයිසා විකෘතීන් කරාද සමාජය ගමන් කරන්නේ කියලා. ඇයි මේ විකෘතීන් කරා සමාජය ගමන් කරන්නේ පිනතුනි? මේ මාර්ගය තරණය කළා වූ ඒ උපාසක උපාසිකාවන්ගේ ජීවිත අපේ පරමාදර්ශය බවට අපි පත් කරගන්නේ නැහැ. ඒ නිසා ඔබ දකින්න විසාකාව ජීවත් වුණේ යම්සේද ඇන්දේ පැලැන්දේ යම්සේද සාසනික සේවාවන් සිද්ධ කළේ යම්සේද මමත් එවැනි කෙනෙක් වෙනවායි කියලා චිත්තයක් ඇති කරගන්න. ඒ වගේම වේලුකණ්ඩගේ නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා යම්සේද සාසනික සේවාවන් කළේ දන්පැන් පූජා කළේ මමත් එවැනි කෙනෙක් වෙනවායි කියලා චිත්තයක් ඇති කරගන්න. අර නකුල පියා ජීවිතයේ 80 වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදරට කැඳගෙන ආවේ අවුරුදු 14 වයසේදී අදට අවුරුදු 66ක් වෙනවා. මේ අවුරුදු 66 පුරාවට එක වචනකින්වත් මං නකුල මාතාව ඉක්මෝල ගියේ නෑ. මාව නකුල මාතා එක වචනකින්වත් ඉක්මෝල ගියේ නෑ. බලන්න කොයිසා පරමාදස්සී පෞල් ජීවිතයක්ද කියලා පින්තුනි. එහෙම කියලා නකුල මාතා නකුල පියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතේ අපි සමගියෙන් ජීවත් වුණා වගේ ඊළඟ ජීවිතේදී අපි දෙන්නාට එකට එකතු වෙන්න මාර්ගයක් කියන්න කියලා. ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා සම සද්දා සම සීල සම ත්‍යාග සම ප්‍රඥා වඩන්න එවිට ඔබලා ඊළඟ ජීවිතේ මේ ආකාරයෙන් එකට එකතු වේවි කියලා. බලන්න කොයිසා පරමාදර්ශී ජීවිතද පිරිනතුනේ. එනිසා මේ පරමාදර්ශී චරිත ඔබේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න. නමුත් වර්තමාන සමාජ කාවද පරමාදර්ශයට ගන්න පින්නතුනේ වර්තමාන සමාජයේ කොහෙන් හෝ නැගී එන චරිතයක් ජනප්‍රිය චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිත බවට අපි පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ අනාගතයේ සැලසුම් කරන්නේ මේ සෑම දෙයක්ම සිද්ධ කරන්නේ මේ වර්තමානයේ සමාජයේ ඔසවාක තබන මේ මොකක් හෝ ජනප්‍රිය චරිතයක් අනුකරණය කරමින්මයි. මෙතන භයානක අනතුරක් තියෙනවා. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ළඟට නටගාමිනී කියලා දක්ෂ රංගන ශිල්පියෙක් එනවා. එයා තමයි එදා දඹදිව හිටපු දක්ෂම රංගන ශිල්පියා පිංගතුණි. මේ නටගාමිනී ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා භාග්‍යවතුන් වහන්සේ අපි මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන ලෝකයාව හිනස්සන අය මේ රූපේ උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන අය මරණින් මත්තේ පායාස කියන දිව්‍ය තලයේ උපදිනවා කියලා අපේ ගුරුවරු අපිට කියලා තිනවා කියලා කිව්වා. ඒ කියන්නේ දැන් මේ ගාමිණී හිතාගෙන ඉන්නේ මේගොල්ලෝ මරණයෙන් පස්සේ පායාස කියන දිව්‍ය තලයේ උප්පත්තියක් ලබනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා ගාමිණී පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිර්යක්ක කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නටගාමිණී බියටපත් වෙනවා. ඒ මොහොතේම තෙරුවන් සරණේ පිහිටනවා උතුම් පැවිදිභාවය ලබනවා උතුම් අරිහත් භාවයට පත් වෙනවා පිංතුනේ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පායාස කියන සූත්‍රයේදී දේශනා කරනවා යමෙක් මේ රූපේ උපයෝගී කරගෙන අනුන් තුල කාමච්ඡන්දයන් සකස් කරනවා නම් තමන්ට මේ ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ලෝකයාට निराවරණය කරනවා නම් එය නිරයගාමි අකුසලයක් කියලා පින්නතුනි. නිරයගාමි අකුසලයක් කියලා. මොකද ඔබ පිරිමි කෙනෙක් වේවා කාන්තාවක් වේවා මේ ලස්සන ජීවිතය ඔබට ලැබුණේ ඔබේ අම්මා තාත්තා නිසා නම් නෙමෙයි පින්නතුනි. මේ ලස්සන ජීවිතය ඔබ මේ ලබන්න පෙර ජීවිතයේ ඔබ මල්වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා. මේ ලස්සන ජීවිතය ලබන්නේ ඔබ පෙර ජීවිතේ බෝමලු දහස් ගාණක් ඇමදලා තියෙනවා. මේ ලස්සන ජීවිතය ලබන්නේ ඔබ පෙර ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා පිංගතුනි. මේවයි ඵලය තමයි ඔබ මේ ලැබුවා වූ ලස්සන ජීවිතය. එහෙනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ. මේසා ගිය ජීවිතයේ වෙහෙස මහන්සි වෙලා මේ ලබාගත් ආ වූ රූපය මේ වර්තමාන සමාජයේ මතු කරලා පෙන්නන ජනප්‍රිය චරිත අනුකරණය කරන්න ගිහිල්ලා පායාස නිරයට හෙලාගන්නේ නැහැ කියන තැනට එන්න. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු කළා තියෙනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා පින්තුනේ. ඒ වෙලාවේ උන්වහන්සේ දකින්නවලු මේ පායාස නිරේ පහළ වෙන නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ පිංගතුනේ. එයාට මස් මුහුණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ. මස ලැබිලා නැහැ. ඇයි පෙර ජීවිතේ එයාට ලැබුණා වූ ලස්සන රූපය එයා ලෝකයාට කාම ඡන්දයන් උදෙසා කැප කළා. ඒ නිසා මසෙන් තොරව ඇටසැකිල්ලක් හැටියටයි පායාසනිරේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. ඒ ඇටසැකිල්ලම ගින්දරට යෝධියට පිච්චෙමින් අප්‍රමාණ දුකටපත් වෙනවා පිංගතුනි. ඒ වගේම මේ පායාස නිරේ උප්පත්තිය ලැබලා තියෙන තවත් නිර්සතෙක් ඉන්නවා. එයා හැම ගහපු නිර්සතෙක් වින්නතුනේ. ඔබ හොඳ ශක්තිමත් මිනිසෙක් ගන්න. ඒ ශක්තිමත් මිනිසයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න. මුළු ශරීරයේම උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා අයින් කරන්න. දැන් ඔබ හිතෙන් මවා ගන්න මේ රතු පාටට ලේ නැහර තැවරුණා වූ මේ ශරීරය හිතෙන් මවා ගන්න. හැම ගහපු නිර්සතෙක් වින්නතුනේ. ඒ හැම ගහපු නිරිසතාම යෝධියට ගින්දරට පිච්චමින් අප්‍රමාණ දුකටපත් වෙනවා. මසම පීඩාවටපත් කරනවා, මසම පීඩාවටපත් කරනවා. ඒ පෙර ජීවිතේ තමාගේ පිනට ලැබුණා වූ රූපය අනුන්ගේ කාම ඡන්දයන් උදෙසා යොමු කළා පින්තුනි. ඒ නිසා තමන් දක්ෂ වෙන්න මේ ලැබුවා වූ ලස්සන ජීවිතය වැරදි ජනප්‍රිය චරිත අනුකරණය කරන්න ගිහිල්ලා පායාසය කියන තැනට ඇද දාන්නේ නැහැ කියලා පින්නතුනි. මෙතන මේ ලෝකේ ජීවත් වෙන එක්තරා ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. ඒ ස්වරූපී නාට්‍යාංගනාවක් පින්නතුනි. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක් පින්නතුනි. දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේවදාසියක් කියලා ඉන්දිය සමාජය හඳුන්වන්නේ. එතකොට ගිය ජීවිතේ මේ දැරිය පුංචි කාලෙම ගෙනල්ලා දෙවලට පූජා කරනවා. එදා ඉඳන් මැරෙන තාක්කල් දෙවියන් උදෙසාම සේවය කරනවා පින්නතුනි. මල් කඩනවා මල් මාලා ගොතනවා මලින් දෙවියන්ව පළඳවනවා කහදියරෙන් දෙවල හොදනවා මුරුතෙන්පත් වෙනවා දෙවල අමදිනවා මුළු ජීවිත කාලෙම දේව දාසයක් හැටියට දෙවියන් උදෙසා ජීවිතය පූජා කළා මල් දසදහස් ගණන් ලක්ෂ ගණන් නෙල නෙලා නෙල නෙලා මල් මාලා ගොතකුතා දෙවියන් පැලැන්දුවා මේ කුසල් විපාකයන් නිසා මරණින් පස්සේ මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උපත්ති ලැබුවා දැන් මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨ දක්ෂ නාට්‍යාංගනාවක්. නමුත් මේ මොහොතේ එයා තමාගේ රූපය උපයෝගී කරගෙන කෝටි ගාණක් දෙනා තුල කාමාස්වාදයන් සකස් කරනවා පින්නතුනි. නමුත් යම් හේකින් එයා හෙට දවසේ මිය පරලව ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා වැටෙන්නේ පායාස නිරයටයි කියන කාරණේ. එහෙනම් මේ භයානක අනතුරක් මෙතන වර්තමාන සමාජයට මේ සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා වර්තමාන සමාජයේ මතු කරලා පෙන්වන මේ ජනප්‍රිය චරිත අනුකරණය කරගෙන යන්න එපා. ඔබට ලැබුණා වූ මේ ලස්සන ජීවිතය ලස්සන රූපය මොනම හේතුවක්වත් ඇඳුමෙන් පැළඳුමෙන් හෝ ලෝකයාට කාමච්ඡන්දයන් කාමාස්වාදයක් සකස් කරන්න ඉඩ දෙන්න එපා. එහෙම කළොත් පින්නතුනේ අපි නොදැනුවත්වම පායාස නිරේටයි යන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ මායයා ඔබ තුල එල්ලන දේ තමයි මාන්නය කියන කාරණය. එනිසා මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී කොතනකවත් මාන්නය කියන කාරණය ඇති වෙන්න දෙන්න එපා. සෑම රාත්‍රියකම තමා තුලින් ස්වයං පරීක්ෂණයක් කරන්න. මාන්නය කියන කාරණය තමා තුල වැඩෙනවද කියලා පින්වතුනි. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ හිස් කරමින් යන්නා වූ ගමනක් පිංගතුනි. පුරෝගමින් යන්නා වූ ගමනක් නෙමෙයි. අපි හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යන්නේ. මොනවද හිස් කරන්නේ? මුලින්ම අපි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මතාවයන් හිස් කරනවා. ඊට පස්සේ අපි කාම රාග පටිගයන් හිස් කරනවා. මේ හිස් කරමින් හිස් කරමින් යන ගමනකදී පිංගතුනේ පුරෝගණීමක් සිද්ධ වීමක් වෙන්න බෑ. එහෙනම් මේ ජීවිතය හිස් කරන්න හිස් කරන්න අපි තුල නිහතමානී භාවයමයි සකස් වෙන්න ඕනේ පින්තුනි. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනකොට සමහරු සීලය නිසා මාන්නයටපත් වෙනවා. දානය නිසා මාන්නයටපත් වෙනවා. සමාධිය නිසා මාන්නයටපත් වෙනවා. මෛත්‍රිය නිසා මාන්නයටපත් වෙනවා. එහෙනම් මේ මාන්නය කියන්නේ සක්කාය දිට්ඨියමයි පින්තුනි. මොකද සක්කාය දිට්ඨිය ශේකර ගැනීමටයි මේ ගමන යන්නේ. ඒ නිසා සෑම රාත්‍රියකම තමා තුලින් ස්වයං පරීක්ෂණයක් කරන්න තමා තුළ නිහතමානීභාවය ඇති වෙනවද කියලා. මොකද ගිහි ජීවිතයේදී අපි ගොඩාක් දේවල් වලින් අපේ ජීවිතය පුරව ගන්නවා. දැනුමෙන් ජීවිතේ පුරව ගන්නවා නායකත්වයෙන් ජීවිතේ පුරව ගන්නවා හැකියාවන්ගෙන් ජීවිතේ පුරව ගන්නවා දැන් මගේ මටත් තිබ්බ ගිහි කාලයක් ඒ ගිහි කාලේ අපි ගොඩාක් දේවල් වලින් ජීවිතේ පුරව ගත්තා නමුත් මේ පුරවා ගන්නා වූ දේ වැරදි කියලා අපි දැක්කේ නැහැ මේවා පිරෙන්න පිරෙන්න තමයි ජීවිතේ සාර්ථකත්වයේ දැක්කේ නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලබනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපි තේරුම් ගත්තා මේ පුරවා ගත්තාන්නේ වැරදි දෙයක් කියලා. අපි යම් දවසක පැවිදි වෙලා කැලේට ගියාද අපි සිද්ධ කළේ අපිම පුරවා ගත්තා වූ දේ අපිම හිස් කළා පින්නතුනේ. මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවා ගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දක්මින් හිස් කළා. මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස නිත්‍යභාවයෙන් ගත්තා වූ දේ මේවායේ අනිත්‍යභාවය දක්මින් හිස් කළා මේම හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යනකොට තමාට තමා අතහැරෙන තැනක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පටිච්ච සමුප්පන්න ඔයා ජීවිතේ දකිනවා. හේතුඵල ධර්මයන් අනුව ජීවිතේ දකිනවා. එහෙනම් අපි මෙතෙන්ටයි මේ යන්න හදන්නේ පින්නතුනේ. මෙතෙන්ට යන්න හදන ගමනේදී අපේ තුල මාන්නය කියන කාරණය දශමකටවත් එන්න බෑ. ඒ නිසා නිරේතුරුවම මුලින්ම ඔබ ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. ඔබ ඔබට කල්යාණ මිත්‍රයෙක් වෙනවා කියන්නේ තමා නිහතමානී වෙනවායි කියන කාරණයයි පින්වතුනි. තමා නිහතමානී භාවයටපත් නොවුනොත් කොතෙක් සමාජයේ කල්යාණ මිත්‍රයන් හිටියත් අපි යාගෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නෑ. එනිසා මේ මාර්ගය තුල නිරේතුරුවම නිහතමානීභාවය වැඩෙනවාද කියන කාරණය පරීක්ෂා වෙන්න. ලෝකේ අනදිසාවකට ගියේ නෙම් පිංගතුනේ. ලෝකේ අනදිසාවට ඔබ යන්න එපා. මොකද ලෝකය දුක දිසාවටමයි යන්නේ ලෝකයයිති මායයටයි. ඔබ මේ ධර්ම මාර්ගේ ගමන් කරනකොට ඔබ උඩුගම් බලා යන කෙනෙක් පිංගතුනේ. දුක දෙසට මුහුද දෙසට යන කෙනෙක් නෙමෙයි. ඔබ උඩුගම් බලා යන කෙනෙක්. එනිසා ඔබ උඩුගම්බලා යද්දි පිංගතුනේ සමාජය තුල ඔබ අමුත්තෙක් වෙන්න පුළුවන්. සමාජය ඔබට පිස්සෙක් පිස්සියක් කියලා කියන්නත් පුළුවන්. නමුත් ඔබ එතනදී පසුබසින්න එපා. මුළු ලෝකෙම ඔබට අහිමි වුණත් බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ ඉන්නවායි කියන විශ්වාසය ඔබ ඇති කරගන්න. එනිසා ලෝකය ගැන තකන්න යන්න එපා. ලෝකයෙන් මිදෙන පැත්තට ධර්මයේ පැත්තට ඔබේ ජීවිතය යොමු කරගන්න ඔබ දක්ෂ වෙන්න. එහෙනම් මුලින්ම ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙනවා කියලා දෙවනුව අනිවාර්යයෙන්ම විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න තුන්වෙනි වර පරමාදර්ශී ජීවිතානුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න හතරවෙනුව මාන්‍ය ජීවිතයට එන්න දෙන්න එපා දැන් මේ කාරණා ජීවිතය තුලින් දකිමින් දැන් අපි යන්න හදන්නේ කොතෙන්ද සතර පායෙන් මිදෙන තැනට පිංගතුනේ සතර අපායෙන් මිදීම උදෙසා බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් දේශනා කරනවා. පළවෙනි කාරණය තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණය තමයි සීලය ආර්ය සීලයක් හැටියට වඩන්න. තුන්වෙනි කාරණය තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න. එහෙනම් පළවෙනි කාරණය මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. තෙරුවන් කෙරෙහි වූ සද්ධාව කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරේ ඇති කරගන්නා වූ අචල වූ සද්ධාව විශ්වාසයේ පිංගතුනේ බලන්න මේ මොහොතේ අපි මේ ලබන සැනසෙල්ල ලබන්නේ කවුරුන් නිසාද බුදුරජාණන් වහන්සේ නිසායි අපි මැරිලා නැවත උපදිනවා කියන කාරණය දන්නේ කවුරුන් නිසාද බුදුරජාණන් වහන්සේ නිසායි මේසා දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා අපිට කිව්වේ කවුද බුදුරජාණන් වහන්සේ මේ උතුම් සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයන් ලබන්න මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මතු කරලා දුන්නේ කවුද බුදුරජාණන් වහන්සේ පිංගතුනි එහෙනම් බලන්න මේසා සැනසෙල්ලක් අපිට ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොයිසානම් දුක්ඛන්දරාවක් සංසාරයක් පුරාට විඳින්න නැද්ද පිංගතුනි අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී අපේ බෝධිසත්වයින්ට අවශ්‍ය නම් තිබුණා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නමුත් උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. භවයට බහිනවා පිංගතුනේ. සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරලා අප්‍රමාණ දුකකටපත් වෙනවා. පසු කාලයේනම බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්ද මම මේ ආවා වූ ගමනේදී මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා ආනන්ද මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා ආනන්ද මේ ආකාශයේ තියෙන තරු කැටවලට වඩා මගේ ඇස් දන් දුන්නා ආනන්ද ඒ වගේමයි මහා මේරුව පරාද වෙන තරමට මේ ඔටුනු පලන් හිස්මන් දන් දුන්නා ආනන්ද කියනවා මේසා අප්‍රමාණ දුක්ඛන්දරාවක් මේ කාලය තුල සිද්ධ කළා බිරිඳක් විසවක් රටක් රාජ්‍යයක් දරුවෙක් මුණුබුරෙක් ලැබුවා නම් මේ සෑම දෙයක්ම දන් දුන්නා පින්තුනේ කුමක් උදෙසාද ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසායි. අවසානයේ උන්වහන්සේ සිදුහත් කුමාරයා හැටියට උප්පත්තිය ලබනවා. අර රාම්මේ සුරාම්මේ සුබල් මාලිගා ලබනවා. සක්විති රජකමේ උරුමය ලබනවා. යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෙක් ලබනවා. මේ සෑම දෙයක්ම අලුයම එළියට දාන කෙළපිඩක් වගේ අතහැරලා යනවා පිංගතුනේ. හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා පසු කාලීනව බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට කියනවා ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ මාර්ගය කියලා දෙන්න කෙනෙක් හිටියේ නෑ දුක තුලින්මයි දුක ජයගන්නේ දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා හිතුවේ ආනන්ද එදා මගේ මේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ උදරය අත ගන්නකොට පිටකොන්දයි යහුනේ පිටකොන්ද අත ගන්නකොට උදරයයි යහුනේ ආනන්ද ඒසා මම මේ ශරීරයට දුක් දුන්නා සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ. සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ ආනන්ද. මොකද දුක තුලින්මයි දුක ජයගන්නේ කියලා මං හිතුවේ. දැන් මට ඇවිදින්න බෑ මං දැන් කකුල් දෙකෙන් අවදින්නේ නෑ. මං දැන් බඩගාමින් ජීවත් වෙන්නේ බඩගාමින් ජීවත් වෙන්නේ. මං බඩ ගාගෙන ගිහිල්ලා අර ගොපලු ග්‍රෑන් ළඟට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මම අර හරක්ගේ තනපිඩු වලට කට කියලා කිරි උරා බොනවා ආනන්ද. ඒ හරක් මට පයින් ගහද්දී මම සිහිසන්ව මේ ගව ගාල් වල සුමානේ දෙක වැටිලා ඉන්නවා. මට සිහිය නෑ මට සිහිය එනකොට බඩ ගන්නත් මට පණ නෑ ආනන්ද. මං අර හරක් පැටව දාලා තිබ්බ කහ පාට අසූචි වැළඳුවා ඒ අසූචි වළඳද්දිත් ආනන්ද මට අපුලක් දුකක් දැනුනේ නෑ ආනන්ද කියනවා එහෙනම් බලන්නේ කහ පාට අසූචි වළඳද්දිත් බෝධි සත්වයින්ට අපුලක් දුකක් නොදැනුනේ කුමක් නිසාද පිංගතුනේ ඔබටත් මටත් මේ සැනසෙල්ල ලබා දීම උදෙසාමයි ඉන්පස්සේ උන්වහන්සේ දකින්නවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා උන්වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවට එනවා සුජාතාවගේ කිරිපිඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. මේ ලේ මස් සම් මැටනහර වියලේවා මේ සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පිංගතුනේ? ජයශ්‍රී මහා බෝධි මූලදී ජීවිතේ මරණයට දානවා. ජීවිතේ මරණයට දානවා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනවා වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනවා සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනවා පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරෙනකොට ජීවිතේ මරණයට වැටෙනකොට අන්න චතුරාර්ය සත්‍ය ධර්මයක් සම්මා සම්බුද්ධ රාජ්‍යයත් අවබෝධ කරගන්නවා එනම් බලන්න ජයශ්‍රී මහා බෝධි මූලෙදී බෝධිසත්වයෝ ඒ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍ය අවබෝධ කරගන්නේ ජීවිතය මරණයට දාලා පින්තුනේ ජීවිතය මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයකුයි අපි මේ භුක්ති විඳින්නේ. එහෙනම් Taman නුවණින් සලකලා බලන්න බෝධිසත්වයෝ මේ ආවා වූ ගමනේදී මහා සාගරේ පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම් මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාස දන් දුන්නා නම් ආකාශයේ තරු පරාද වෙන්න ඇස් දන් දුන්නා නම් ලක්ෂ කී වාරයක් බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? ලක්ෂ කී වාරයක් ජීවිතේ මරණයට දාලා ලබාගත්තා වූ අවබෝධයක ඵලයක්ද පිංගතුනි අපි මේ භුක්ති විඳින්නේ. ඉන්පස්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය ලැබලා අවුරුදු 45ක් පුරාවට උන්වහන්සේ මොකක්ද කරන්නේ? ඔබත් මමත් වැනි අසරණ සත්වයින් සොයසොයා නිවන් මාර්ගයමයි අපිට කියලා දුන්නේ. අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා අවසානයේ වචනේ ලෝකෙට කියනවා මහණෙනි සියලු සංස්කාරයෝ අනිත්‍යයි. සියලු සංස්කාරයෝ කියන්නේ මේ කුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. ඒ නිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උන්වහන්සේ අවසාන වචනේදී අපිට කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා තට්ටු දෙකේ තුනේ නිවසක් හදාගෙන ජීවත් වෙන්න එතන සැප තියෙනවා කියලා උන්වහන්සේ අපිට කිව්වේ නෑ. ඇයි නොකිව්වේ පින්තුනේ? උන්වහන්සේ කිව්වනම් අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා කියලා අපි එතන හිත පිහිටනවා කුසල් දහම් වඩලා අපි මේ දිව්‍යතලයට යනවා. නමුත් අනාගතයේදී පහළ වෙන අවුරුදු ලක්ෂ ගණන් වූ දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර පායන්ට වැටෙනවා පිංගතුනේ. එනම් බලන්න අවුරුදු ලක්ෂ ගණනක් ගිහිල්ලා හෝ ඔබත් මමත් සතර අපායට වැටෙනවා දකින්න බුදුරජාණන් වහන්සේ කැමති උනේ නැහැ. මොනසා මහා කරුණාවක්ද පිංගතුනේ අපේ අම්මා තාත්තා තුලේ කරුණාව තිබ්බද? අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසා මොකක්ද කිව්වේ? හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳ විවාහයක් වෙන්න, හොඳ සමාජ තත්වයක් ගොඩනගා ගන්න. ආදරය නිසාමයි කිව්වේ පින්නතුනේ. අම්මා තාත්තා ඊට වඩා දෙයක් දැනගෙන හිටියේ නෑ. අනේ මේ පෙන්නන පාර දුකටයි වැටෙන්නේ කියන කාරණේ අම්මා තාත්තා දැනගෙන හිටියේ නෑ. එමනම් මේ ලෝකයේ දුකෙන් මිදෙන මාර්ගය පෙන්වුව සැබෑම අම්මා සැබෑම තාත්තා ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන කාරණේ අපි දකින්න ඕනේ. මෙහෙම දකින්නකොට මොකද්ද අපි තුල සකස් වෙන්නේ? සද්ධාමයි පිංගතුනේ. බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි සද්ධාව උන්වහන්සේගේ අයෝමය මහා කරුණා ගුණය කෙරෙහි ඇති කරගන්නා වූ සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ. සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න. සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ සුගතියට යන්න විතරයි. සුගතියට යන්නයි සද්ධාව ප්‍රමාණවත් වෙන්නේ. සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දැක්කේතනයි අචල සද්ධාව සකස් වෙන්නේ පිංගතුනි. සද්ධාව විදර්ශනා නුවණින් දකින්න ඕන. සද්ධාව තුල කොච්චර හිටියත් අපිව අරන් යන්නේ සුගතියට විතරයි. අචල සද්ධාව ගැන කතා කරන්න ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පිංගතුනි. ඒ භයානක තැන තමයි අමෝලිකා සද්ධාව. බුදුරජාණන් වහන්සේ මේ මහ පොළවෙන් පස් අවුරක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් නැවත සුගතිගාමි වෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. මහ පොළවේ තියෙන පස් ප්‍රමාණයට දුගතියටයි යන්නේ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ අතට අරන් පෙන්නන පස්සහුර තුල බලවත් අනතුරු හැඟවීමක් අපිට කරනවා පින්නතුනි. මොකද්ද මේ අනතුරු හැඟවීම? මැරෙන අයගෙන් සද්ධාව සකස් කරගෙන තියෙන්නේ මේ අතේ තියෙන පස් ප්‍රමාණයටයි කියලා. එහෙනම් ඉතුරු අය තුල මොකද්ද තියෙන්නේ? අමෝලිකා සද්ධාව කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ අමූලිකා සද්ධාව කියන කාරණය බලවත් අනතුරක් වර්තමාන සමාජයට පිංගතුනි. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ධනය සද්ධාවයි කියලා. සද්ධාවට වඩා ශ්‍රේෂ්ඨ ධනයක් මේ ලෝකේ නෑ පිංගතුනි. ඔබට සක්විති රජකම තියෙන්න පුළුවන්. ඔබට සක්විති රජකම තිබුණත් සද්ධාව ඊටත් වඩා ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් සද්ධාව කියන කාරණය එසේ මෙසේ ලේසි දෙයක් වෙන්න බෑ පින්නතුනි. වෙන මේක හොඳින් තීරණය කරගන්න. සද්ධාව එසේ මෙසේ දෙයක් වෙන්න බෑ. මොකද සද්ධාවයි මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ධනය. ඒක සක්විති රජකමටත් වඩා ඉහළයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පන්සල් ගියා කියලා පින්කම් කළා කියලා සිල් සමාදන් වුණා කියලා නම් සද්ධාව සකස් වෙන්නේ නැහැ පින්නතුනි. එතන ඉන්න එපා. කොච්චර පන්සල් ගියත් සිල් සමාදන් වුණත් දන් දුන්නත් සද්ධාව කියන කාරණේ සකස් වෙන්නේ නැහැ. සද්ධාව සකස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ කියනවා කාරණා තුනක් ඔබ ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඒ කාරණා තුන තමයි පළවෙනි කාරණය කල්යාණ මිත්‍රාශ්‍රය. පළවෙනි කාරණය කල්යාණ මිත්‍රාශ්‍රය, දෙවෙනි කාරණය සද්ධර්ම ශ්‍රවණය, තුන්වෙනි කාරණය ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම. ඔන්න ඔතනයි පින්වතුනි සද්ධාව සකස් වෙන්නේ. එහෙම නැතුව මේ තුන කරන්නේ නැතුව කොච්චර පින්කම් කළත් දන් දුන්නත් සිල් සමාදන් වුණත් සද්ධාව නම් සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රයන් සොයාගෙන යන්න. සද්ධර්ම ශ්‍රවණය ඒ තුලින් ලබන්න. එහෙම ලබලත් වැඩක් නැහැ ඔබ නුවණින් මෙනෙහි කරන්නේ නැත්නම්. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන්න අන්න සද්ධාව සකස් වෙනවා පින්තුනේ. මොකද අපි දන්නේ එක්තරා මහත්ෙක් හිටියා. ඒ මහත්යා සිල්පද පහ නිතරම ආරක්ෂා කරපු මහත්තයෙක්. සෑම මාසයකටම පන්සලට සලාක දාන දුන්නේ මහත්තයෙක්. අපි දකින විදිහට හොඳ බෞද්ධ මහත්තයෙක්. අර සුනාමිය ආපු වෙලාවේ සුනාමියේ කෝච්චි පෙට් සුනාමියට අහු වුණ කෝච්චි පෙට්ටිය ඇතුලේ මේ මහත්තයා හිටපු කෙනෙක්. සුනාමි රැළ ඇවිල්ලා එයාව යට කරගෙන සුනාමි රැළ ඇවිල්ලා එයා රැළෙන් ඉහළට එනකොට එයා කියනවා එයාට එකපාරට සිහි උනේ බුදුරජාණන් වහන්සේත් බොරුයි ධර්මයත් බොරුයි කියලා. එච්චර එයාට සිහි වෙලා තියෙන්නේ. එයා හිතලා තියෙන්නේ මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ කියලා. දෙවෙනි රැළත් ඇවිල්ලා තියෙනවා. දෙවෙනි රැළටත් ඒ මහත්තයා යට වෙලා දෙවෙනි රැළනුත් ඒ මහත්තයා ඉහළට එනකොට එයා කියනවා හාමුදුරනේ අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතකට ඇවිල්ලා නැහැ. ඇයි මොකද පළවෙනි රැළේදී අසද්ධාවටපත් වුණා. තෙරුවන් සරණෙන් බැහැරට ගියා. ඊට අදාළව දෙවෙනි රැළේදී අකුසල් සිත්මයි මතුවලා ආවේ පින්තුනි. නමුත් මේ මහත්තයා මැරුණේ නැහැ. මේ මහත්තයා අදක් කියනවා හාමුදුරනේ මං එදා මැරුණා නම් මං කොයි ලෝකේ යයිද කියලා මටවත් හිතා ගන්න බෑ කියලා. සද්ධාව තිබිලාද? අමෝලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. පන්සල් ගියා, දන් දුන්නා, සියල්ලම කළා. නමුත් අමෝලිකා සද්ධාව තුල ඉඳලා තියෙන්නේ. එනිසා මේ අමෝලිකා සද්ධාව හඳුනා ගන්න පින්නතුනේ. හඳුනගෙන හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින් සද්ධර්ම ශ්‍රවණය කරමින් ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් සද්ධාව කියන කාරණේ සකස් කරගන්න. බලන්න බෝධිසත්වයන් තුල කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඒ තිබුණා වූ රූපේ නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි පින්නතුනි. ඉන්පස්සේ සංසාරයට බහිනවා මහා සාගරයේ ජලය පරාද වෙන තරමට රුධිරය දන් දෙද්දී මහා පොළවේ පස් පරාද වෙන තරමට ශරීර මාංශ දන් දෙද්දී අර ආකාශයේ තියෙන තරු පරාද වෙන තරමට ඇස් ගලව ගලවා දන් දෙද්දී කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඉන් රැස්ුණා වූ සංස්කාරයන් නිට්ටයද අනිත්‍යද අනිත්‍යයි ඉන් පස්සේ බලන්න බෝයි බුදු බෝධිසත්වයෝ සම්මා සම්බුද්ධ රාජ්‍ය ලබාගෙන අවසානයේ පිරිනිවන් මංචකේ සැතපීලා අර සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා පිංගතුනේ අර බලන්න අරසා ලස්සන දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපකාය සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පෙරම් පුරව මේක ලබන්න අවසානයේ පිරිණිවන් මංචකේ සැතපෙන වෙලාවේ ඒ රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒතර බලන්න සාරා සංඝ කල්ප ලක්ෂ ගාණක් පාරමී දම් පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. දැන් මේ ආකාරයෙන් මුලින්ම බුද්ධානුස්සතිය තුල මුලින්ම ජීවිතය ශක්තිමත් කරගන්න. ඇස් දෙක පියාගෙන මුලින්ම ඔබ බුද්ධානුස්සතිය වඩන්න. බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරගන්න. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ මේ ආදී බුදු ගුණයන්ගෙන් ජීවිතේ පුරව ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් සිහිපත් කරන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං මේ අනන්ත බුද්ධ ඥානයන්ගෙන් ජීවිතේ පුරව ගන්න. දැන් ඔන්න බුද්ධානුස්සතියෙන් ජීවිතේ පිළිලා පින්නතුනේ මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගෙන ඊළඟට ඔබ බුද්ධානුස්සතිය විදර්ශනානුවණින් දකින්න මොකද සද්ධාව විතරක් වැඩිලා වැඩක් නැහැ සද්ධාව වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු කරගෙනයි සද්ධාව වැඩෙන්න ඕනේ ප්‍රඥාව මෝදු වෙන්න නම් සද්ධාවත් අපි විදර්ශනා නුවණින් දකින්න ඕනේ එහෙනම් ඔබ ඇස් දෙක පියාගෙන මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරව ගන්න. බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරවගෙන දැන් ඔබ මෙනෙහි කරන්න. අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වුණා. ඒ සෑම බුදුරජාණන් වහන්සේ නමක් පිරිනිවන් පෑවාය කියන කාරණේ නුවණින් දකින්න. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණක් පැවතියා. ඒ සෑම ශාසනයක්ම අතුරුදාන් වුණාය කියන කාරණේ නුවණින් දකින්න. අතීතේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක වැඩ හිටිය භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස පිරිණිවි ගියා අනිත්‍යභාවයටපත් උනා නුවණින් දකින්න අපේ බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා නුවණින් දකින්න ඒ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයටපත් උනායි කියන කාරණේ නුවණින් දකින්න. ඔබ නුවණින් මෙනෙහි කරන්න. ඔබ සක්‍රියා වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටෙන හැටි නුවණින් මෙනෙහි කරන්න. ඔබ සීල් සමාදන් වෙලා ඔබ ප්‍රාර්ථනා කරන්නේ බ්‍රහ්මීක් වේවා කියලා නම් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර පායට වැටෙන හැටි මෙනෙහි කරලා රජ වෙලා ඉඳලා ආයිමත් සතර පායට වැටෙන හැටි සීපත් කරන්න ආස්වාදයට බැඳෙන්න එපා ආනිසංසයට බැඳෙන්න එපා ඔබ මේ ජීවිතේ සිල් ආරක්ෂා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ට උපකාරක ධර්මයන් සකස් කරලා ඒ අයගේ ආශිර්වාදයෙන් ඒ පිනෙන් ඔබ චිත්තයක් ඇති කරගන්න සංසාරයේ මගේ අතින් මෙවැනි අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් ඒ පින් බලෙන් ඒ අකුසල් යටපත් වේවා කියලා. ඒවට යටත් වෙන්න යන්න එපා පින්තුනි. ඔබේ අතීතයේ සිල්පදයක් බිඳිලා තියෙනවා නම් කොයි වෙලාවකවත් ඒක ගැන ගැටෙන්න යන්න එපා. අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා ඒක යටපත් කරලා දාන්න. දබල මේ මොහොතේ ඉඳන් ඔබ නිවැරදි වෙනවායි කියන චිත්තය සකස් කරගන්න. ඊළඟ කාරණය පිංගතුනේ අපි සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ ලෝකයාට බය නම් නෙමෙයි. සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගනිමින්. මේ සතර අපාය කියන්නේ පිංගතුනේ සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. සිල්පද බිඳගත් අයගේ ලෝකය තමයි සතර අපාය කියන්නේ. දැන් ඔය බල්ලෙක්, පූසෙක්, හරකෙක්, එළුවෙක්, ඌරෙක් ගන්නකෝ කවුද මේ? පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙක් පිංගතුනේ පෙර ජීවිතේ ලස්සන මනුස්ස ජීවිතයක් ලබලා සීලයක් ආරක්ෂා කළේ නෑ ಗುಣධර්මයක් වැඩුවේ නෑ මැරෙන වෙලාවේ ගැටෙන සිතෙන් මැරිලා අන්න බල්ලෙක් පූසෙක් හරකෙක් ඌරෙක් එළුවෙක් වෙලා උපත්තිය ලබනවා දැන් ගැලවීමක් නෑ අකුසල් මූලයන්මයි වැඩෙන්නේ කල්ප ගණන් කල්ප ගණන් දුකෙන් දුකටමයි පින්නතුනි දැන් අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා ඒ මහත්යා අප්‍රමාණ මිනිමැරුවා පින්නතුනි කුලියටත් එයා මිනිමරලා තියෙනවා. අවසාන ජීවිතේ මැරෙන්න යන කාලේ ගොඩාක් දුක් විඳලායි මැරුණේ. එයා මැරුණට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නේ ඊරියකගේ කුසක් පිංගතුනේ. ඒ කියන්නේ ඊරි කුසක ඌරු පැටියෙක් වෙලා උප්පත්තිය සකස් කරන් තියෙනවා. ඇයි මේ ඌරු කුලේ උප්පත්තිය ලැබුවේ? මේ මිනි මැරුවා වගේම මාස 6න් මාස 6ට යා මැරුම් කන්න පිනතුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය හරක් කුලේ, ඌරු කුලේ, එළු කුලේ, බලු කුලේ වගේ ඒ කුලවල වල සත්වයේ ඉපදුනාම එක දිගටම ආත්මභාව 500ක් විතර ඒ කුලේම ඉපදෙනවා කියලා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට උපාදානය වෙන්නේ හරක් රැළමයි. ඒ නිසා ආයෙමත් හරකෙක් කුසෙන්මයි යන්නේ. ඌරෙක් මැරෙනකොට යාට උපාදානය වෙන්නේ ඌරු රැළමයි. ඒ නිසා ආයෙමත් ඌරු කුසකටමයි යන්නේ. කුකුලෙක් මැරෙනකොට උපාදානයනේ බිත්තරයමයි. ආයිමත් බිත්තරයටමයි යන්නේ. ඒ නිසා එක දිගට ආත්ම භාව 500ක් විතර උප්පත්තිය ලබනවා කියනවා. දැන් බලන්න එහෙනම් අර ඌරා අර ආත්ම භාව 500 ගාණක් මාස 6න් 6ට මාස 6න් 6ට මැරුම් කරනවා පිංගතුනි. ඇයි මේ පෙර ලස්සන ජීවිතයක් ගත කරලා මනුස්ස ඝාතන සිද්ධ කළා. එනනම් මේ සතර අපාය කියන්නේ මොකක්ද? සිල්පද බිඳගත් අයගේ ලෝකයයි. මේ සතර අපායට බියනුයි ඔබ සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. ලෝකයාට බියෙන් නෙමෙයි. ලෝකයාට අපිට කරන්න දෙයක් නෑ පිංගතුනි. ලෝකයා අපිට ඕනනම් චෝදනාවක් කරයි ඊට වඩා දෙයක් ලෝකයාට කරන්න බෑ. ඒ නිසා ඔබ සිල් සමාදන් වෙන්න සතර අපාය කෙරේ බිය ඇති කරගන්න. මෙන්න අද වෙසක් පෝයාව නිසා මං සිල් ගන්නවා, පොසොන් පෝයාව නිසා සිල් ගන්නවා. එහෙම නැත්නම් පන්සලේ නායක හාමුදුරුවෝ තරහ වෙන නිසා සිල් ගන්නවා. එහෙම නෙමේ මේ සතර අපාය කෙරේ බිය ඇති කරගෙන සිල්පද පහ ආරක්ෂා කරන්න. කෙනයි හැම වෙලාවම පෙනී හිටින්නේ. මේ ජූරි සභිකයන් පස් දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ පස් දෙනා. මුලින්ම මේ පස්සේ කියන ජූරි සභිකයා ඇවිල්ලා වාඩි වෙනවා. පස්සේ කියන ජූරි සභිකයා නැකිටලා ගියාට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරිසභිකයා නැගිට්ටට පස්සේ සංඥාව හඳුනා ගැනීම කියන ජූරිසභිකයා වාඩි වෙනවා. එයා නැගිටලා ගියාට පස්සේ චේතනාව සංස්කාර කියන ජූරිසභිකයා වාඩි වෙනවා. මේ සංස්කාර චේතනාව කියන ජූරිසභිකයායි තීන්දුව ප්‍රකාශ කරන්න පින්නතුනේ. මේ සංස්කාර කියන ජූරිසභිකයා තීන්දුව ප්‍රකාශ කළා නැගිට්ටට පස්සේ විඥාණය කියන ජූරිසභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එහෙනම් ජූරිය තීනේ තමා තුලයි අවසාන තීන්දුව අවසාන විනිශ්චය සකස් වෙන්නේ තමා තුලින්මයි පිංගතුනේ. එනිසා තමා තුල සකස් වෙන්නා වූ ජූරිය කෙරෙහි බිය ඇති කරගනිමේ සීලය තුල ශක්තිමත් වෙන්න ඕනේ. මොකද අපේ සමාජයේ ජීවත් වෙච්ච ප්‍රභූ මහත්ෙක් හිටියා. ඒ ප්‍රභූ මහත්යාගේ ජීවිතේ කොතනකවත් වැරද්දක් කාටවත් දකින්න තිබෙන්නේ නැහැ පිංගතුනේ. කොතනකවත් එයා සිල්පදයක් බිඳිනවායි කියන කාරණේ දකින්න තිබෙන්නේ නැහැ. වැදගත් ජීවිතයක් ගත කළා. වැදගත් ජීවිතයක් ගත කරලා අවසාන කාලේ රෝගී වෙඳලා මිය පරලව යනවා. එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා හාමුදුරනේ අපේ තාත්තා මැරුණාට පස්සේ අපේ වත්තේ සුදු සරමක් කමිසයක් අඳගෙන රාත්‍රියට ඇවිදිනවා අපි හීනෙන් දැක්ක කියලා. තව දරුවෙක් කියනවා මගේ ගේදරොකට මගේ තාත්තා රැයට සුදු සරමක් කමිසයක් ඇඳගෙන ඉන්නවා මං හීනෙන් දැක්ක කියලා. නමුත් මේ සෑම දෙයක්ම දැක්කා වූ හීනයක් පමණක්මයි පින්නතුනේ. අපි දන්න එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා කියනවා මේ මැරිච්ච මේ වැදගත් මහත්මයා නැවත උපත ලැබුවේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු විශාල ජල තටාකයක් පින්නතුනේ. උන්වහන්සේට අවශ්‍ය නම් ඒක මීටර් 100ක් විශාලයක දකින්න මීටර් 100ක් විශාලයට ඒක දකින්න පුළුවන්. මීටර් 1000ක් විශාලෙට දකින්න ඕන නම් ඒක මීටර් 1000ක් විශාලෙට දකින්න පුළුවන්. මේ ජල තටාකයේ තියෙන ජලය කළුම කළු පාට අපුල ජලයක් රුපින්තුනේ. වැස්ස වෙලාවට පිටකොටුවේ කාණු උතුරලා යනකොට තියෙන අපුල කළු පාට ජලයක්. දැන් ඔබ හිතන්න මේ කළු පාට ජල තටාකය ඔබ හිතන්න ගින්දර දාලා රත් කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? දුම නගිනවා පින්තුනේ. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. එතකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනවා. වෙඩි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා පින්වතුනි. දැන් මේ සාමින් වහන්සේට අරමුණු වෙන්නේ අර කළු පාට ජල තටාකය බෙලිගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරනවා පිංගතුණි. මොකක්ද මේ දකින්නේ? ලොහ කුඹු නිරයයි පිංගතුණි. එනම් බලන්න දැන් මේ වැදගත් මහත්මයා ලොහකුඟු නිරේ උප්පත්තිය සකස් කරගෙන ඉන්නවා. නමුත් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන් මේක දැකලා තියෙනවා. එහෙනම් මොකක්ද දැන් මෙතන වෙලා තියෙන්නේ කියලා ස්වාමීන් වහන්සේලා හොයලා තියෙනවා පින්තුනේ. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේලා හොයාගෙන ගිහිල්ලා තියෙනවා මේ මහත්යාට ප්‍රකට ජීවිතයක් වගේම අප්‍රකට ජීවිතයකුත් තිබුණාද කියලා. මෙන්න මේ ප්‍රකට සහ අප්‍රකට කියන ජීවිතය වර්තමාන සමාජයට ගොඩාක් වටිනවා පිංගතුනි. මොකද සමහර පිංගතුල්ලාට මේ ප්‍රකට ජීවිතය වගේම අප්‍රකට ජීවිතයකුත් තියෙනවා. මේ අප්‍රකට ජීවිතය ලෝකයාට පේන්නේ නෑ පිංගතුනි. ඒක සැඟවිලායි තියෙන්නේ. දැන් මෙන්න හොයාගෙන යනකොට මේ මහත්යාට අප්‍රකට ජීවිතයක් තිබ්බාද කියලා මෙන්න අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා. ඒක කාටවත් පෙනිලා නැහැ. මේ අප්‍රකට ජීවිතයේදී ඒ මහත්තයා දැඩි ආකාරයෙන් කාමයේ වර්ධවා හැසුරුන කෙනෙක්. දැඩි ආකාරයෙන් යంత్ర මන්ත්‍ර ගුරුකම් කියන චිරස්තීන ධර්මයන් වඩපු කෙනෙක්. එහෙනම් ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණයි පින්තුනි. ලෝකයා රැවටුණාද? ලෝකයා රැවටුණාද? කවුද අවසානයේ රැවටුනේ? තමාමයි පින්තුනි. ජූරිය තමා තුලයි තියෙන්නේ. අවසාන විනිශ්චය අවසාන තීන්දුව සකස් වෙන්නේ තමා තුලිනුයි. එනිසා තමා තුල සකස් වෙන්නා වූ ජූරිය තමා තුල සකස් වෙන්නා වූ තීන්දුව කෙරෙහි බිය ඇති කරගනිමේ තමා සීලය තුල ශක්තිමත් වෙන්න ඊළඟ කාරණය පිංගතුනේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය පංච උපාදානස්කන්ධය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා පහ. මෙතන මේ පංච උපාදානස්කන්ධයේ මුල්ම උපාදානස්කන්ධය මොකද්ද? රූප උපාදානස්කන්ධය. රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඥානයන් අපි සකස් කරගන්න පිංගතුනේ. යම් හේකින් ඔබ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳලා දැම්මනම් වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ ප්‍රශ්නයක් ඔබට මතුවෙන්නේ නැහැ. ඔබ හිතන ලෝකේ කොහේ හරි රහතන් වහන්සේ කෙනෙක් වැඩ ඉන්නවා කියලා. ඒ රහතන් වහන්සේටත් ඇහක් තියෙනවා පිංගතුනේ. ඒ රහතන් වහන්සේත් ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. ඇසුණා දැක්කා කියලා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව පිංගතුනි. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් කියන කාරණා තුනක එකතු වෙනවා. මේක එකතු වෙච්ච තැන පස්සේ එහෙනම් රහතන් වහන්සේටත් පස්සේ කියන කාරණේ සිද්ධ වෙනවා පිංගතුනි. පස්සේ ළඟදිම රහතන් වහන්සේ ඕනෑම රූපයක් අනිත්‍යයි කියලා දකින්න දක්ෂයි. මොකද එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්කා. එනිසා එයා ඉදිරියට එන ඕනෑම රූපයක් පස්සේ ළඟදීම එයා අනිත්‍යයි කියලා දකිනවා. එහෙනම් පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? සකස් වෙනවද? වේදනාවක් සකස් වෙන්නේ නැත්නම් සංඥාවක්, චේතනාවක්, විඥානයක් සකස් වෙනවද? නැහැ. එහෙනම් මේ කාරණා සකස් වෙන්නේ කුමක් නිසාද? රූපේ කෙරේ තියෙන තෘෂ්ණාව නිසාමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරන්නේ මේ රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ආයතන කියන්නේ කොටස් හයක් කරලා මේක දකින්න. ඇස කන නාසය දිව ශරීරය මනස හැටියට කොටස් හයක් කරලා මේක දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට මේක දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේක දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපේ හැටියට මේක දකින්න. ඒ කියන්නේ කෙස්, ලොම්, නියසම්, දත් වශයෙන් කොටස් 32ක් කරලා මේක දකින්න කියලා. ඔබට අනිත්‍ය සංඥා වැඩෙන ආකාරයට රූපය කෙරේ තියෙන තෘෂ්ණාව සිඳෙන ආකාරයට රූපේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඔබ කොහොමද ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්නේ? ඔබ හිතන්න ඔබ මේ ආයතන හැටියට මේ ඇස කියන රූපය ගත්තා කියලා මේ ඇසේ අනිත්‍යභාවය දකිද්දි පිංගතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ අම්මාගේ මව් කුසට යන්න කියලා. ඔබ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටියේ හිර වෙලා ඉද්දී කලල රූපේ තමාගේ ඇස් දෙකයි මේ දකින්න පිඟතුනේ මේ දේහය ගිහිලා සුසාම භූමියට දාලා ගිනි තියනවා නුවණින් දකින්න කියනවා මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා නුවණින් දකින්න කියනවා අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න කියනවා මං ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ ඔව් හාමුදුරනේ මට ආච්චි කෙනෙක් හිටියා කියලායි කියන්නේ මං ඇහුවොත් ඒ ආච්චිට ඇස් දෙකක් තිබ්බද කියලා ඔබ මොකද්ද කියන්නේ? ඔව් අපේ ආච්චිට ඇස් දෙකක් තිබ්බා කියලායි කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ? ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. ඒ ආච්චිටත් මේ වගේ රූපයක් තිබ්බ මං ඇහුවොත් ඒ රූපය මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ කියන්නේ ඒ ආච්චිගේ රූපය මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ කියලා. එහෙනම් ආච්චිගේ ඇස ආйти උනේ ආච්චිගේ රූපය ආйти උනේ මහ පොළවේ පසටයි පිංගතුනේ. එහෙනම් බලන්න මහ පොළවේ පසට ආйти වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චරනම් අකුසල් කරගන්නේ නැද්ද? ඒ ඇස මගේ කරගෙන ඒ රූපය මගේ කරගෙන ඒ රූපය තුල ආත්මයක් තියෙනවා කියලා දකිමින් ඒ ආත්මය තුල මම ඉන්නවායි කියලා දකිමින් ඒ ආච්චි ඇස නිසා රූපය නිසා කොච්චර අකුසල් කරගන්න ඇද්ද නමුත් අවසානයේ ඇස අයිති උනේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි පින්නතුනේ එනම් ඔබ ඇස් දෙක පියාගෙන නුවණින් දකින්න ඔබ මේ පෝෂණය කරන ලස්සන කරන මේ ඇස් දෙකත් කවදා හරි මහ පොළවේ පසටයි අයිති වෙන්නේ ඔබ මේ මගේ කරාගෙන පෝෂණය කරන මේ රූපයත් කවදා හරි දවසක මහ පොළවේ පසටයි අයිති වෙන්නේ එනිසා මුලින්ම තමා හික්මෙන්න මේ මහ පොළවේ පසට අයිති වෙන ඇසක් උදෙසා රූපයක් උදෙසා මම අකුසල් කරගන්නේ නැහැ කියන තැනින් මුලින් හික්මෙන්න පින්නතුනේ මුලින් එතනින් හික්මිලා ඊළඟට මේ ඇසේ අනිත්‍යභාවය දකින්න. ඇස් දෙක පියාගෙන මේ ඇස් දෙක පස් ගොඩක් කරලා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන මේ රූපය අවසානයේ පස් ගොඩක් වෙනවා ඔබ නුවණින් දකින්න. දකිමින් ඇසේ අනිත්‍යභාවය දකිනවා වගේම කනේ නාසේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. පඨවියාපෝ තේජෝ ආයෝ සතර මහා ධාතු හැටියට ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ මස් ගොඩක්, කටු ගොඩක්, සම් ගොඩක් කරලා නුවණින් දකින්න. ඇස් දෙක පියාගෙන මේ ශරීරයේ ලේ ගොඩක්, සැරව ගොඩක්, මුත්‍රා ගොඩක් කරලා මේක දකින්න. මේ ගොඩවල් දෙක තුලින්ම වායෝ ධාතුවත්, තේජෝ ධාතුවත් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම දෙතිස් කුණුපේ හැටියට කොටස් 32ක් කරලා මේක නුවණින් දකින්න. කොයි ආකාරයෙන් හෝ රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳෙන ආකාරයෙන් මේ රූපය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් මේ සාමින් වහන්සේ මේ හාමුදුරුව මෙතන බණ කිව්වා. ඔබ හිතන්න තව මොහොතකින් මේ හාමුදුරුව අපවත් වෙනවා කියලා. මේ හාමුදුරුව අපවත් වුණොත් ගිහි පින්නතුල්ලා මොකද්ද කරන්නේ? දරසෑයක් දාලා මේ රූපය ගිනි ගනේවි. දැන් හාමුදුරුවන්ගේ දේහය ගිනි ගන්නවා. හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය ගිනි ගන්නවා. ගිනි ගනිමින් ගිනි ජාලා මතුවෙනවා. ඒ ගින්නට ඔබ කවදාක්වත් හාමුදුරුව කියලා කියනවාද? හාමුදුරුවෝ ඇස කන නාසය දිව ශරීරය මනසයි ගිනිගන්නේ. නමුත් ඒ ගින්නට ඔබ හාමුදුරුවෝ කියලා කියන්නේ ඔබ ඒ ගින්නට කියන්නේ තේජෝ ධාතුව කියලා. දැන් මේ හාමුදුරුවන්ගේ ශරීරයේ මේ ගිනි ඇවිලෙන්නේ හාමුදුරුවන්ගේ මසේ තියෙන තෙල් මතුවෙවි මතුවෙවි මතුවෙවි මේ තෙලටයි ගිනි ඇවිලෙන්න පිංගතුනි. ඒ තෙලට ඔබ හාමුදුරුවෝ කියලා කියනවාද? ඔබ ඒ තෙලට කියන්නේ ආපෝ ධාතුව කියලයි. දැන් හාමුදුරුවෝ ගිනි ගනිමින් ගිනි ගනිමින් දුන් ජාලාවක් නගිනවා. ඒ දුන් ජාලාවට ඔබ හාමුදුරුවෝ කියලා කියනවාද? ඔබ කියන්නේ වායෝ ධාතුව කියලයි. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරුනා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ පටවිය කියලයි පින්තුනේ. මොකක්ද ඔබ මේ දැක්කේ? හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස ඒසා වේගයෙන් ගින්දර බවට අලු බවට දුම් බවට පස් බවට පත් වුණා මොකක්ද ඔබ මේ දැක්කේ රූපේ අනිත්‍යභාවය රූපේ අනිත්‍යභාවයයි ඔබ මේ දැක්කේ ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ ඇහැ ඒසා වේගයෙන් ගින්දර බවට පත් වෙනවා ඔබ මගේ කරගෙන ජීවත් වෙන මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය ඒසා වේගයෙන් අලු බවට දුම් බවට පස් බවට පත් වෙනවා රූපේ අනිත්‍යභාවයයි අපි මේ දකින්න පින්නතුනේ ඇස කියන රූපය අනිත්‍ය වෙලා ගින්දර බවට පත් වුණා වගේම ගින්දර කියන රූපයත් අනිත්‍යභාවයට පත් වෙනවා ගින්දර කියන රූපය අනිත්‍යභාවයට පත් වෙලා ජල වාෂ්ප හැදෙනවා ජල වාෂ්පයෙන් වලාකුළු හැදෙනවා වලාකුළු වලින් වැස්ස හැදෙනවා වැස්සෙන් ගංගා එළදොල හැදෙනවා මොකක්ද මේ දකින්නේ රූපේ අනිත්‍යභාවය මේ අවසානයේ ඉතුරු වෙන අලු ටික හැට ටික මහ පොළවට පස් වෙනවා පස් වලින් පොහොර වෙනවා පොහොරෙන් ගස්වැල් හැදෙනවා මොකක්ද මේ අපි අවසානයේ දකින්නේ රූපේ අනිත්‍යභාවය එනම් S2 පියාගෙන පිංගතුණී මේ රූපය පස් ගොඩක් කරලා ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ ඒකයි යථාර්ථය. ඇස් දෙක පියාගෙන මේ රූපය ගිනි ගොඩක් කරලා ඔබ දකින්න දක්ෂ වෙන්න ඕනේ ඒකයි යථාර්ථය. ඒ නිසා කොයි ආකාරයෙන් හෝ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳෙන ආකාරයෙන් සතර මහා ධාතුවක් හැටියට මේ රූපය දකින්න දක්ෂ වෙන්න ඕනේ. මොකද කවදා හරි සත්වයා නිරේතුරුවම බැඳී යන්නේ රූපයටමයි පිංගතුනේ. කවදා හරි අපි මැරෙන වෙලාවට අපිට සකස් වෙන අවසාන චුතිසිත තියෙනවා. මේ චුතිසිත සකස් වෙන්නේ මනෝ විඥානයක් ඇසුරෙන් පිංගතුනේ. මනසේ සකස් වෙන්නා වූ සිතුවිල්ලක් ඇතුරෙන් මේ අවසාන චුතිසිත සකස් වෙන්නේ මොකක් හෝ රූපයක් උපාදානය කරගෙනයි. දැන් ඔබ හිතන්න ඔබ ජීවිතේ දුවා දරුවන්ට ගොඩාක් ආදරෙයි කියලා. ඔබ අනිත්‍ය සංඥාවක් වඩපු කෙනෙක් නෙමේ. දරුවන්ට ගොඩාක් ආදරෙයි. මැරෙන වෙලාවේ එකපාරට ඔබට සිහිවන්නේ ඔබේ දරුවන්. ඒ මොහොතේම ඒ නිවසේම පරදත්ත රූප ජීවී പ്രേතෙක් പ്രേතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. එහෙම නැත්නම් ගේ ඉස්සරහා තියෙන ගහක රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ හිතන්න ඔබ මැරෙන වෙලාවේ එකපාරට ඔබේ අවසාන චුතිසිතට අරමුණු වෙන්නේ තෘෂ්ණාවෙන් ඔබේ ගේ දොර ඉඩ කඩන්නම් ඒ gederම ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී പ്രേතෙක් වෙලා උප්පත්තිය සකස් කරගන්නවා මැරෙන වෙලාවේ එකපාරට ඔබට සකස් වුනේ ද්වේෂයක් නම් ඒ ද්වේෂයට අදාළව සර්ප කුලයක යක්ෂ කුලයක තිරිසන් ලෝකයක උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවේ එකපාරට ඔබට සීපත් වුණේනේ ඔබ කළා වූ පින්කමක් නම් අන්න manuss ලෝකයක දිව්‍ය තලයක ඔබ උප්පත්තිය ලබනවා. එනම් මේ මැරෙන වෙලාවේ සකස් වෙන අවසාන චුතිසිතට අදාළවයි ප්‍රතිසන්දිය සකස් වෙන්නේ පින්තුනේ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ. මැරෙන වෙලාවේ මේ සකස් වෙන අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕන. දැක්කොත් තමයි අපි ධර්මයේ දැක්කා වෙන්නේ. නමුත් සාරා සංක කල්ප ලක්ෂ ගාණයක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරගෙන ආවා වූ ගමනේදී තාම අවසාන චුතිසිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙලා නැහැ පින්නතුනි. ඒකයි අපි තාම මේ භවයේ ඉන්නේ. ඒ නිසා රූපය තමයි සත්‍යය බැඳිලා යන්නේ. මොකද දැන් අපි දන්නේ එක්තරා මහත් එක් හිටියා. ඒ මහත්තයාගේ විනෝදාංශය තමයි කකුළු අල්ලන එක. එයා මුහුදු වෙරළට ගිහිල්ලා යකඩ කූරක් අරගෙන ඇනලා කකුළු අල්ලලා බාල්දියට දාගෙන එනවා. ඒක එයාගේ විනෝදාංශය. සේවකයින්ට දෙනවා උයලා දෙන්න කියලා. එයා කර්මයේ කර්මඵල විශ්වාසය හැඳුනුවේ නැහැ. දීර්ඝ කාලයක් මෙයා මේක කරනවා. කරමින් දැන් මෙන්න මෙයා දැඩි අනතුරකට ලක් වෙනවා පිංගතුනි. අනතුරකට ලක් වෙලා මෙයා දැඩි සත්කාර ඒකකයට ගේනවා රෝහලේ. දැන් මෙයා මැරෙන්නයි යන්නේ. මේ ඇත්තටම හිතෙනවා එයා මැරෙයි කියලා. මැරෙන වෙලාව මැරෙයි කියලා හිතන වෙලාවේ එයා කියනවා අර දැඩි සත්කාර ඒකකයේ තියෙන සියලුම කුළුණු සිමෙන්ති කුළුණු එයාට පේන්නේ අඬු දික් කරගත්ත කකුළුවෙක් වගේ කියලා. දොස්තර මහත්තයා ඉස්සරහට ආවත් එයාට පේන්නේ කකුළුවෙක් වගේ. නර්ස් නෝන ඉස්සරහට ආවත් එයාට පේන්නේ කකුළුවෙක් වගේ. දැන් මොකද්ද මේ වෙන්නේ යන්නේ? එයා කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ පිටුතුනේ. කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. නමුත් ඒ මහත්තයා මැරුණේ නැහැ. යම් හේකින් ඒ මහත්තයා මැරුණා නම් මේ ලෝකේ කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ ඒ ප්‍රභූ මහත්තයා කකුලුවෙක් වෙලා උපදී කියලා පින්නතුනි. කිසිම කෙනෙක් විශ්වාස කරන්නේ. ඒක තමයි යථාර්ථය. මොකද යා ජීවිතේ තෘෂ්ණාවෙන් වැඩුවේ මොකද්ද? කකුලු අල්ලන එකමයි. ඒ නිසාම අප්‍රමාණ අකුසල් රැස් කරගත්තා. දැන් අවසාන චුති සිතට යාට කකුලේ කරමුණු වෙන්නේ මොකද? එයා කකුළු බිත්තරයක ප්‍රතිසන්දිය ලබන්නයි යන්නේ. ඇයි ප්‍රතිසන්දිය ලබන්නේ? එයා කකුලුව මැරුවා වගේම නැවත කකුලුවෙක් වෙලා යා මැරුව කන්නයි පිඟතුනේ. එහෙනම් මේ අවසාන සකස් වෙන චුති සිත අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකයි නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කියන්නේ පිඟතුනේ. එහෙනම් මම ඔබට තෙරුවන් කරේ අතල සද්ධාව ගැන මතක් කළා. සීලය ආර සීලයක් ගැන මතක් කළා. තුන්වෙනුව රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කිව්වා. තව එක කාරණයක් මම මතක් කරනවා. මොකද අපේ පින්වතුන්ලා තුල විශාල විශ්වාසයක් තියෙනවා පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නෑ පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ උපාදාන පත්‍යා භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානය සකස් කරන්නේ කවුද? තෘෂ්ණා පත්‍යා උපාදාන. අපේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්ෙක්. ඒ මහත්යා හැම 15ක පෝයදාටම 100 ගානකට දන් දුන්නා. පන්සල් විහාර හදලා දුන්නා. සුදු යමක් ඇන්දේ පාටන්වක් ඇන්දේ නැහැ. මත් වතුර ටිකක් සිගරට් එකක් කවදාකවත් බිව්වේ නැහැ. පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මේ මහත්තයා මැරෙනවා. මැරිලා දැන් පාංශකූල වෙලා. ගමේ පන්සලේ නායක ස්වාමින් වහන්සේලා පාංශකූලයට වැඩම කරලා දැන් අනුශාසනා කරනවා. නායක ස්වාමින් වහන්සේ අනුශාසනාවේදී කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. ඒ තරමටම මේ මහත්යා පින් කරගත්තා. මෙයාට පාංශකූල පින්කමක් හත් දවසේ පින්කමක් තුන් මාස පින්කමක් අවශ්‍ය නැහැ. මේ මහත්තයා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් වෙන්නේ නැහැ කිව්වා. එතන ගිහි ಗುಣකතනය කරපු මහත්තයා මොකද්ද කිව්වේ? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වැරදක් වුණාද කියලා බිම යන කූඹියා කියයිකුව වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ කූඹියෙකුටවත් වරදක් කරලා නැහැ. එහෙනම් මේ මහත්තයා දැන් කොහෙද ඉපදෙන්න ඕනේ? සුගතියේමයි දිව්‍ය ලෝකෙමයි ඉපදෙන්න ඕනේ. මොකද වර්තමානයේ සමාජයේ මරණය විග්‍රහ කරන්නේ මෙන්න මේ විදිහටයි පින්වතුනි. මෙහෙම මරණයක් බුදුරජාණන් වහන්සේ කවදාකවත් විග්‍රහ කළා නැහැ. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු කළ බල්ලා කියනවා ඒ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නවලු ඒ මහත්තයාට අයිති කෝටි ගාණක් වටින හිස් ඉඩමක මේ කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මරණ වෙලාවේ මොකද්ද උපාදානිය උනේ? ඉඩකඩම්. තෘෂ්ණාපච්චය උපාදාන. තෘෂ්ණාවෙන් උපාදානිය උනේ ඉඩකඩම්. පින උපාදානිය උනේ නෑ. පින උපාදානය වුණා නම් එයා දෙවියෙක්. නමුත් පින උපාදානය වෙන දක්ෂ උනේ නෑ අනිත්‍ය සංඥාවක් වඩලා තිබ්බේ නෑ. එක පාට තෘෂ්ණාවෙන් උපාදානය වුණේ මහන්සියෙන් හම්බ කළා වූ ඉඩකඩම් දීපල. දැන් ඒ ඉඩ මේ පරදත් රූප ජීවි ප්‍රේතෙක් වෙලා උපත්ති ලැබුවා. දැන් එක අම්මා කෙනෙක් හිටියා ගම්මානෙක. ඒ අම්මා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගත්ත අම්මා කෙනෙක්. මේ අම්මාට දරුවන් 8 දෙනෙක් හිටියා. බාලම දරුවෝ 3 දෙනා, ගැහැණු දරුවෝ 3 දෙනෙක්. මේ ගැහැණු දරුවෝ 3 දෙනා කසාද බැඳලා හිටියේ නෑ. මේ අම්මා මැරෙනවා. අවුරුදු 50ක් දන් දුන්න අම්මා සිල්පද ආරක්ෂා කරපු අම්මා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලැබුණා. මරණ වෙලාවේ මොකද්ද උපාදානිය උනේ? කසාද බැඳෙන්නේ නැති ගෑනු දරුවෝ තුන්දෙනා. අම්මා කෙනෙකුට කවදාක්වත් Tamanගේ ගෑනු දරුවෝ තුන්දෙනෙක් කසාද බැඳලා නැත්නම් ඒ දරුවෝ අමතක කරලා S2 පියාගන්න බෑ. එහෙමනම් එයා දක්ෂ ආකාරයෙන් අනිත්‍ය සංඥාව වඩපු කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ කිසිම කෙනෙක් අනිත්‍ය වඩලා තිබ්බේ නැහැ. පින කෙරෙහි විශ්වාසය තිබ්බේ. එහෙනම් බලන්න මේ දෙදෙනාම අවසානයේ පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් බවටයි පත් වුනේ. මේ പ്രേත ලෝකයේ ඉන්න ඉහළම කෙනා තමයි පරදත්ත රූප ජීවී ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පින්තුනි. මොකද പ്രേත ලෝකය කියන්නේ හරිම අපුල තැනක්. අකුසල් වැඩි වෙන්න අකුසල් වැඩි වෙන්න പ്രേතයාගේ විකෘතීන් වැඩි පින්තුනි. මේ විකෘතීන් වැඩි പ്രേත ලෝකයේ තුල ඉන්න ඉහළම പ്രേතයා තමයි පරදත්ත රූප ජීවි പ്രേතයා പ്രേතිය කියන්නේ. දැන් පරදත්ත රූප ජීවි പ്രേතියක් කියන්නේ අලුත් සුදු සාරියක් සුදු හැට්ටයක් ඇඳලා ඉන්න ගුප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි പ്രേතියා. අලුත් සුදු සරමක් සුදු කමිසයක් ඇඳලා ඉන්න ගුප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි പ്രേතය. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. විකෘති නැති ශරීරයක් ලැබිලා තියෙනවා. හොඳින් ආහාර පාන ලැබෙනවා. කුමක් නිසාද? මේ කළා වූ පින් නිසා. මොකද දැන් මේ දෙන්නම ගිහි ජීවිතේ හොඳින් පින් කළා. පිනට අදාළව පරදත්ත රූප ජීවී කියන තැනට වැටුණා. උපාදාන පච්චයා භවෝ තුෂ්ණා පච්චයා උපාදානං අන්න പ്രേත ලෝකෙට වැටුණා පින්තුනේ. එහෙනම් පින්තුල්ලා දකින්න ඕනේ පින් කරලා විතරක් නම් මේකෙන් ගැලවෙන්න හිතන්න එපා පින්තුනේ. පින් කරලා විතරක් නම් ගැලවෙන්න බෑ. ඒ නිසා නිරේතුරුවම හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරන්නේට යොමු වෙලා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පින්කම් සිද්ධ කරමින් නිරේතුරුවම ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒ වගේම නිරතුරුවම මේ රූපයේ අනිත්‍යභාවය දකිමින් රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් මිදෙන්න. ඔබ නිරතුරුවම දරුවන් කෙරෙහි ඔබට තෘෂ්ණාවක් තියෙනවා නම් ඒ නිරේතුරුව මේ දරුවන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. බිරිඳ සාමි පුරුෂයා කරේ ඔබ තුල දැඩි තෘෂ්ණාවක් තියෙනවා නම් මේවායේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. ඉඩකඩම් දීපල කරේ ඔබ තුල දැඩි තෘෂ්ණාවක් තියෙනවා නම් මේවායේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. නිරේතුරුව පිංගතුනි මරණය ගැන මොහොතක් සිහිපත් කරන්න. මොකෝ අපි කවදාකවත් මරණය ගැන හිතන්න කැමති නෑ. ජීවිතය සැලසුම් කරනවා කොහොමද ඉගෙන ගන්න කොහොමද විශ්වවිද්‍යාලයන කොහොමද විවාහයක් වෙන්න කොහොමද ගෙයක් දොරක් හදන්නේ මේ සෑම දෙයක්ම අපි දිනපතා සැලසුම් කරනවා නමුත් කිසිම කෙනෙක් මේ මරණය කියන කාරණය සැලසුම් කරන්නේ නෑ පින්නතුනි මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණේ හිතන්නේ නෑ මට ආච්චි කෙනෙක් හිටියා සීයා කෙනෙක් හිටියා මහත්පා කෙනෙක් හිටියා ලොකු අම්මා කෙනෙක් හිටියා මේගොල්ලෝ මැරුණා මේගොල්ලෝ කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා අපි හිතන්නේ නැහැ උපාදාන පත්‍යා භව කියන ධර්මතාවය යටතේ කොහේ ඉපදෙන්නේ නැද්ද? එහෙනම් අපි මැරුණාට පස්සේ කොහේ ඉපදෙයිද කියන කාරණය නිරතුරුව දවසකට විනාඩි 5ක්වත් වෙන් කරන්න මරණය ගැන සිහිපත් කරන්න විනාඩි 5ක් වෙන් කරන්න කරලා හිතන්න මම මැරුණොත් කොහේ ඉපදෙයිද කියන කාරණය බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මරණය කියන කාරණේ ජීවිතේ කිට්ටුවට ගන්න කියලා මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කිට්ටුවට ගන්න අපි ධර්මයට ලං වෙනවා පින්තුනේ. නමුත් වර්තමාන සමාජයේ මරණය ජීවිතේ කිට්ටුවට ගන්න දක්ෂ නැහැ. සැලසුමකින් තොරවම මරණයටපත් වෙනවා. මරණයටපත් වෙලා අප්‍රමාණ දුකටපත් වෙනවා පින්තුනේ. අපි සැලසුම් කරන්න ඕනේ මේ අවුරුදු 60 70 ජීවත් වෙන්නේ කොහොමද කියන කාලනේ නෙමෙයි. මේ අවුරුදු 60 70 ජීවත් වෙන්න පුළුවන් කොහොම හරි මරණ වෙලාවේ වැරදුනොත් කල්ප ගානක් සතර පායේ දුකයි කියන කාරණය දකින්න ඕනේ. සමහර ප්‍රභූ මහත්වරුන් මැරෙනවා. පාංශ කූලෙට විතරක් ලක්ෂ ගානක් වියදම් කරනවා. චිතකෙට විතරක් ලක්ෂ ගානක් වියදම් කරනවා. හත් දවසේ දානට ලක්ෂ ගානක් වියදම් කරනවා. නමුත් මහත්යා මැරිලා ඉන්නේ තිරිසන් ලෝකෙක പ്രേත ලෝකෙකයි පිංගතුනි. මේසා බරපතල වූ බව අනතුරක් අපි ඉදිරියේ තියෙනවා. ඒ නිසා නිරතුරුවම සෑම රාත්‍රියකම විනාඩි 5ක්වත් මැරුණාට පස්සේ මට මොකක් වෙයිද කියන කාරණේ හිතන්න. එහෙම කරලා යහපත් මරණයක් උදෙසා ජීවිතේ සැලසුම් කරගන්න පිංගතුනි. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න එතකොට ඔබ ධර්මයට ලං වෙනවා. මරණය ජීවිතයට ඈතට දාන්න ඈතට දාන්න ඔබ ධර්මයෙන් ඈතට යනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ආස්වාසයේ ඉහළට ගනිද්දී ජීවිතය කියලා දකින්න කියලා. මේ ආස්වාසේ පල්ලෙහාට දාද්දී මරණය කියලා දකින්න ඇස් දෙක පියාගෙන ආස්වාසේ ඊළට ගන්නකොට ජීවිතය කියලා දකින්න ආස්වාසේ පල්ලෙහාට යනකොට මරණය කියලා දකින්න මේම සිතමින් සිතමින් සිතමින් ජීවිතයත් මරණයත් තියෙන අතර පරතරය ආස්වාසේත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය කියලා දකිමින් ජීවත් වෙන්න එනිසා නිරේතුරුවම පිංගතුනේ මරණය ගැන හිතන්නත් ජීවිතයෙන් කාලයක් වෙන් කරන්න මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මේ මොහොත පිංගතුනේ මේ ධර්මයේ දීප්තිමත් මොහොතක් අපිට ඇහෙනවා තරුණ ස්වාමින් වහන්සේලා සිය ගණන් දහස් ගණන් මේ උතුම් ධර්මයන් දේශනා කරනවා චතුරාර්ය සත්‍ය අපිට ඇහෙනවා ආරෂ්ඨාංගික මාර්ගය ඇහෙනවා ඇහෙන ඇහෙන පැත්තෙන් සද්ධර්මයමයි අපිට මේ මොහොතේ ඇහෙන්නේ අප්‍රමාණ පින්කම් රට තුල සිද්ධ වෙනවා ධර්ම මාර්ගය තුල ගමන් කරන ශක්තිමත් ආකාරයෙන් ජනතාව ඉස්සරහට එනවා ඒ කියන්නේ මේ මොහොත ධර්මයේ දීප්තිමත් මොහොතක්. නමුත් මේ දීප්තිය කියන්නේ පින්වතුනි නිවෙන්න ආසන්න පහනක තියෙන දීප්තියයි. එනිසා ඔබ මේ දීප්තියට රැවටෙන්න එපා. මේ සම්මා සම්බුද්ධ ශාසනය තුලදී ඔබට සෝවාන් ඵලයටපත් වෙන්න ඕනේ නම් මේ ලැබෙන අවසාන අවස්ථාවයි පින්වතුනි. නැවත ඔබට අවස්ථාවක් ලැබෙන්නේ ඔබ නැවත අවස්ථාවක් බලාපොරොත්තු වෙන්නත් එපා. මේ ලැබුණා වූ දීප්තිමත් අවස්ථාව තුල අප්‍රමාදී භාවය කියන වචනෙට ඔබේ ජීවිතයෙන් සැබෑ අර්ථය දෙන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබ මේ ජීවිතේ ප්‍රමාදභාවයට පත් වුණොත් ඔබ අහිමි කරගත්තා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානට මේ සම්මා සම්බුද්ධ ශාසනයත් එකතු වෙනවා පින්වතුනි. මොකද මේ ශාසනය තව අවුරුදු 200කින් අතුරුදහන් වෙලා යනවා. අතුරුදහන් වෙලා ගියාට පස්සේ නැවත ශාසනයක් ඇතිවෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇතිවෙන්නේ තව අවුරුදු ලක්ෂ විසිපහකටත් ගියාට පස්සේ. අවුරුදු ලක්ෂ විසිපහකට මෙයා බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ නෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න තව අවුරුදු ලක්ෂ විසිපහක් යනවා පිංහතුනි. මනුෂ්‍යයාගේ ආයුෂ මෙහෙම පිරීලා පිරිහිලා අවුරුදු 10ට වැටෙනවා. අවුරුදු 10ට වැටෙන්නේ දුස්සීල භාවය විසින්. ඒ 10 ඉඳන් සිල්වත් භාවයෙන් පත් වෙලා අවුරුදු 80000ට අවශ්‍ය තියෙන මිනිස්සු බිහි වෙනවා. ඒ අවුරුදු 80000ට අවශ්‍ය තියෙන මිනිස්සු බිහි වෙන කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. දැන් අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් මේ වෙනකොට අවුරුදු 70කට වගේ බැහැලා තියෙනවා. එහෙනම් අවුරුදු 2600ක් තුල අවුරුදු 50කින් ආයුෂ අඩු වෙලා තියෙනවා පින්තුනේ. අවුරුදු 2600කට අවුරුදු 50ක් ආයුෂ අඩුවීමේ ගණනය තුල ඔබ අවුරුදු 80000ක් ආයුෂ තියෙන මිනිස්සු බිහි වෙන්නේ කවදද කියලා පොතක් පැන්සලක් අරන් ගාන බල්ල හදලා බලන්න. තව අවුරුදු ලක්ෂ 25ක්වත් තියෙනවා පින්නතුනි. තව අවුරුදු ලක්ෂ 25ක් කියන්නේ අබුද්ධෝත්පාද කාලයක්. ධර්මයක් නැහැ, සංඝයා කියන වචනේ නැහැ, බුද්ධ කියන වචනේ නැහැ. අබුද්ධෝත්පාද කාලයක් තව අවුරුදු ලක්ෂ 25ක් ඉස්සරහට තියෙන්නේ. ධර්මයක් නැහැ. මේ අවුරුදු ලක්ෂ විසිපාම මාරයාට අයිති කාලයක් පිංහතුනේ. මාරයා හොඳින් දන්නවත් මේ ඉස්සරහා තියෙන අවුරුදු ලක්ෂ විසිපාම එයාගේ පාලනය යටතේ තියෙනවා කියලා. ඒ නිසා මාරයා මේ මොහොතේ මොකද්ද කරන්නේ? ඔබලාව කුසලයේ තුල කොටු කරනවා. මාරයා ඔබලාව මේ මොහොතේ කුසලයේ තුල කොටු කරනවා. මේ සම්මා සම්බුද්ධ ශාසනය අවරට යන්න තියෙන මේ වෙලාවේ ඔබලාව කුසලයේ තුල කොටු කරන්නයි මාරයා උත්සාහ ගන්නේ. මොකද මාරයා දන්නවා දැන් ඔබලාම අකුසලයේ තුල කොටු කරන්න බෑ කියලා. ඔබලා අකුසලය හඳුනනවා පිංගතුනේ. ඒ නිසා ඔබලා අකුසලයේ තුල මේ මොහොතේ කොටු වෙන්නේ නැහැ. ඒ නිසා මාරයා ඔබලාව මේ මොහොතේ කොටු කරන්නේ කුසලයේ තුලයි. කුසලයේ තුල මාරයා කොටු කරනවා කියන්නේ මොකද්ද? ඔබලා මේ මොහොතේ මේ ශාසනය දීප්තිමත්ව පවතින මේ මොහොතේ පින්කම් කරමින් සිල් සමාදන් වෙමින් සමාධිය වඩමින් මෛත්‍රිය වඩමින් මොකද ඔබ කරන්නේ භවයේම ප්‍රාර්ථනා කරනවා පින්තුනි මේවයේ ආස්වාදයේ තුලම ජීවත් වෙනවා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්නේ නැහැ ඔබ හැකිතා පින්කම් කරමින් සිල් සමාදන් වෙමින් මෛත්‍රිය වඩමින් දන් දෙමින් මේවයේ ආස්වාදයේ තුල ජීවත් වෙනවා කියන්නේ මොකද්ද මායя ඔබලාව කුසලයේ තුල කොටු කරනවා ඔබ ආයිමත් භවයේ උපතක් කරා අරන් යන්නයි මායя හදන්නේ මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් ඔබලාට අහිමි වුණේ මේ මායයා ඔබලාව කුසලයේ තුල කොටු කරපු නිසාමයි පිංගතුනි. ඒ නිසා මායයා මේ දීප්තිමත් ශාසනය අවරට යන්න තියෙන අවසාන මොහොතේ මේ ජීවිතයේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ සෝවාන් ඵලයට පත් වෙන්න තියෙන අවසාන මොහොතේ ඔබ මායයා අටවන මේ උගුලේ අවු වෙන්න එපා. ඔබ කුසලයට බැඳිලා යන්න එපා. හැකි තා කුසල් ධර්මයන් කරමින් කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කර ගන්න පිංතුනි. භව නිරෝධයම සිතා ගන්න භව කෙරෙහි තෘෂ්ණාවක් ඇති කර ගන්න එපා. නැවත දෙවියෙක් මිනිසෙක් වෙන්න චිත්තයක් ඇති කර ගන්න එපා. ඔබ මේ වෙලාවේ පිංකම් කරලා දෙවියෙක් වුණොත් ඔබ දිව්‍ය තලයක ගිහිල්ලා අවුරුදු ලක්ෂයක් ජීවත් වෙවි. ආයිමත් ඔබ පල්ලෙහාට වැටෙනවා. ඒ පල්ලෙහා වැටෙන්නේ අබුද්ධෝත්පාද කාලෙකයි පිංතුනි. මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙලා ඔබ පල්ලෙහාට වැටෙන්නේ. ඒ නිසා දෙවියෙක් වුණා කියලා ඔබට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. නැවත මිනිස්සෙක් වුණොත් ඔබට මේ ඇහෙන ධර්මයේ නැවත ඇහෙන්නේ නැහැ. එහෙනම් මේ තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව. ඒ නිසා ඔබ ශක්තිමත් චිත්තයක් ඇති කරගන්න අප්‍රමාදී භාවය කියන වචනයට දෙන්න තියෙන සැබෑම අර්ථය මේ ජීවිතේ ඔබ ලබා දෙනවා කියලා චිත්තයක් අතු කරගන්න. මායයා ඔබට මේ පෙන්නන කුසලයට ඔබ කොටු වෙන්න යන්න එපා. හැකිතාක් කුසල් කරමින් කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දක්මින් භවයට බැඳෙන්නේ නැතුව විදර්ශනා නුවණම සකස් කරගන්න පිංතුනි. ඊළඟ කාරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින කියන්නේ ගින්දරක්ක කියලා. පින කියන්නේ ගින්දරක්. මොකද ගින්දර නැතුව අපිට ජීවත් වෙන්න බෑ. ඒ වගේමයි ගින්දර විසින්ම අපිව විනාශ කරලා දාන්නත් පුළුවන් පින්තුනේ. පිනත් ඒ වගේ තමයි. මොකද පින නැතුව අපිට ජීවත් වෙන්න බෑ. පින කියන්නේ සැපේට කියන තව නමක්. නමුත් මේ පින නිසාම අපිව විනාශ කරලා දාන්නත් පුළුවන්. දැන් බලන්න මේ සමාජයේ ජීවත් වෙන ප්‍රභූ මහත්තුරු නෝනලා ඉන්නවා. කුමක් නිසාද මේ ප්‍රභූ භාවයේ මහේශාක්‍ය භාවයේ ලැබුණ පින්තුනේ පින නිසාමයි. පෙර ජීවිතේ කළා වූ පින නිසාමයි මේ මහේශාක්‍යභාවයේ ප්‍රභූභාවය ලැබුණේ. නමුත් ඒ ප්‍රභූභාවයන් මහේශාක්‍යභාවයන් මේ ජීවිතේට ලැබුණාට පස්සේ දැන් ඒගොල්ලෝ උත්සාහ ගන්නේ මේ ප්‍රභූභාවය මහේශාක්‍යභාවය තව තව ශක්තිමත් කරගන්න රැකගන්න මේ ශක්තිමත් කරගන්න රැකගන්න යන ගමනේදී ඒගොල්ලෝ අනිත්‍ය සංඥාවක් වඩන්න කැමති නෑ පින්නතුනේ ඒ නිසා මේක රැක ගන්න යන ගමනේදී ඒගොල්ලෝ මිය පරලව ගියොත් මේ ගොඩ ඒගොල්ලන්ට අතහැර ගන්න බෑ. ඒ නිසා ඒගොල්ලෝ සතර අපායන් තමයි වැටෙන්නේ. එහෙනම් අවසානයේ සතර අපායට වැටෙන්නේ කුමක් නිසාද? පින නිසාමයි පින්තුනේ. දැන් එක කාන්තාවක් මේ සමාජ ජීවත් වෙනවා. ඇය ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරුණා වූ කාන්තාවක්. එයාට කිසිම දෙයකින් අඩුවක් නැහැ පින්තුනේ. අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ කාන්තාව ගිය ජීවිතේ කවරෙක්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්නවලු ඇය ගිය ජීවිතේ තරුණ කාලයේ සුදු අත දරාගත්ත කෙනෙක්. අවුරුදු 60 වගේ කාලයේ සුදු අත දරාගත්ත කෙනෙක්. ඒ නිසා සීලය තුල හිටපු කෙනෙක් දානයත් ඒ අය දෙන්නේ නැති. ඒ දානේ සීලේ ශක්තිය නිසා මේ ජීවිතේ ප්‍රභූ පවුලක දැරියක් වෙලා යා ඉපදෙනවා. ප්‍රභූ තැනකින් විවාහයක් සිද්ධ වෙනවා. දැන් එයා ආයුෂ වර්ණයේ සැපේ බලයෙන් පිරීලා. එයාට දැන් ධර්මයක් ගැන හිතන්න වෙලාවක් නැහැ. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලය වැඩි කරගන්න, රැස් කරගන්න, රැකගන්න ව්‍යායාම කරයා යෙදිලා ඉන්නේ. මේ ව්‍යායාමේදී එයා මිය ගියොත් පින්වතුනි කවදාක්වත් එයාට මේ ගොඩ අතහැර ගන්න බෑ. එහෙනම් සතර පායටයි වැටෙන්නේ. එහෙනම් අවසානයේ ආව සතර පායට දැම්මේ කවුද? පින විසින්මයි පින්තුණි. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක්. ඒ නිසා පිනෙන් තමයි ඔබට මේ ජීවිතයේ ආයුෂ වර්ණය සැපේ බලයේ මේ කීර්තිය ප්‍රශංසා වෘතීන් මේ සියල්ලක්ම ලැබුණු පින මිසයි බුදුරජාණන් වහන්සේ කියන හේතුඵල ධර්මයක්මයි අපි මේ ලබලා තියෙන්නේ. කෙනෙක් මේ ජීවිතේ වෛද්‍ය වෘත්තියක් ලැබුවා කියන්නේ හේතුඵල ධර්මයක්. බුදුරජාණන් වහන්සේ කියනවා වෛද්‍ය වෘත්තීන් වැනි විශේෂඥ වෘත්තීන් යමෙක් ලබන්නේ කුමක් නිසාද? පෙර ජීවිතේ එයා මහාන බමුණන් ළඟට ගිහිල්ලා කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා අහලා කියනවා. කුසලය අකුසලය මොකක්ද කියලා අහලා කියනවා. ධර්මය අධර්මය මොකක්ද කියලා අහලා තියෙනවා. එහෙම අහලා ඒ අනුව එයා ජීවිතේ හැඩගස්වාගෙන තියෙනවා. එහි විපාකයන් හැටියටයි මේ ජීවිතයේ මේ විශේෂඥ වෘත්තීන් ලැබෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපි මේ ලැබුව දේ පිංගතුනේ අපි සංසාරයේ රැස් කළා වූ කුසල් බලයක්මයි. ඒ නිසා ඔබ හික්මෙන්න මං පෙර පින නිසා ලැබුවා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්නේ නැහැ. මේ ආවිෂ වර්ණයේ සැපය බලය සිල්පද බිඳ ගැනීම උදෙසා යොමු කරන්නේ නැහැ කියලා ඔබ හික්මෙන්න. මේ ලැබුවා වූ ආයුෂ වර්ණය සැපය බලය මේ පින ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරලා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න දිශාවට ගමන් කරලා ප්‍රඥාව ඇති කර ගැනීම උදෙසාම මම මේ පින මේ ජීවිතය ගත කරනවා කියලා ඔබ චිත්තයක් ඇති කරගන්න. ඒ නිසා නිරේතුරුවම පිංගතුණී බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? දුක කියන කාරණය. දුක කියන්නේ මොකද්ද? ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුක්ඛ දෝමනස්යන් ප්‍රියන්ගෙන් වෙන්වීම, අප්‍රියන්නා එක්වීම, පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. මේ කියන දුක අපි තුල තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. ඊට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක ඇතිවීමට හේතුව තෘෂ්ණාව කියලා. දැන් දුක ඇති කරන්නේ කවුද? තෘෂ්ණාව. දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ කාගේ තුලද? තමා තුලමයි. තුන්වෙනි ආර්ය සත්‍යදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක තියෙන්නේ තමා තුල නම් දුකට හේතුව තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න මොකද්ද කරන්න ඕනේ? තෘෂ්ණාව නැති කරන්න ඕනේ. දුක තියෙන්නේ තමා තුල නම් තෘෂ්ණාව තියෙන්නේ තමා තුල නම් දුක නැති කරන්න ඕනේ තමා නම් දුක නැති කිරීමේ මාර්ගයේ ගමන් කරන්න ඕනේ කවුද? තමාමයි පින්නතුනි. බොහොම සරලව බුදුරජාණන් වහන්සේ තමා තුලින් ධර්මයේ මතු කරගන්න හැටි දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ දුක සකස් කරන්නේ තෘෂ්ණාව විසින්. එහෙනම් අපේ පූර්ණ ඉලක්කය පූර්ණ අවධානය යොමු වෙන්න ඕනේ තෘෂ්ණාව කියන කාරණේ මතයි පින්නතුනි. එහෙනම් අපි කොයි දේ කරද්දී තෘෂ්ණාව ෂේ වෙන ආකාරයෙන් ඒක सिद्ध කරන්න ඕනේ. දන් දෙද්දි තෘෂ්ණාව නම් වැඩෙන්නේ සිල් රකිද්දි තෘෂ්ණාව නම් වැඩෙන්නේ සමාධිය වැඩෙද්දි තෘෂ්ණාව නම් වැඩෙන්නේ මෛත්‍රිය වඩද්දි තෘෂ්ණාව නම් වැඩෙන්නේ ඒ අපි දුකයි වඩා ගන්න පිංගතුනි. එහෙනම් මේ තෘෂ්ණාව ෂේ කරන්න යන ගමනේදී මුල්ම ආර්ය මාර්ගය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. මැරිලා නැවත උපදිනවායි කියන විශ්වාසය. අම්මා තාත්තගේ ගුණයන් තියෙනවායි කියන විශ්වාසය. දන් දුන්නොත් සිල් රැක්කොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. මේවා ඔබලා තුල තියෙනවද? තියෙනවද? එහෙනම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේ මේ ආරෂ්ඨාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා කියලා කොටස් තුනකට වෙන් කරනවා. මෙතෙන්දී සීලයට සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ කියන කොටස් තුන දානවා. සමාධියට සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන කාරණා තුන දානවා. ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ දාන්නේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි පින්තුනේ. එහෙනම් මේ ආයෂ්ඨාංගික මාර්ගයේ වැදගත්ම මාර්ගාංග දෙකක් තමයි සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි. මං සම්මා සංකප්පය ගැන චුට්ටක් මතක් කරනවා. සම්මා සංකප්ප කියන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප. ඒ කියන්නේ යමෙක් මේ අවිහිංසාව තුල අව්‍යාපා ව්‍යාපාදයේ තුල නෙක්ඛම්මයේ තුල ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන මොහොතක් පාසා එයා ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙනවා. එතකොට මේ අවිහිංසා සංකප්පය කියන්නේ මේ සතුන්ට හිංසා කරනවා, මිනිස්යන්ට හිංසා කරනවා කියන කාරණේ. දැන් අපි බලන්න අපි රාජකාරී ජීවිතයේදී අපේ ඉදිරියට එන සේවාදායකයෙක් වේවා, රෝගියෙක් වේවා අපි යාට හිත තැලෙන විදියට, හිත රිදෙන විදියට කතා කරනවා නම් එයාට අද එන්න අද කරන්න පුළුවන් වැඩේ හෙට එන්න කියනවා නම් අනිද්දා එන්න කියනවා නම් සුමානයක් රස්ති ආදු කරනවා නම් ඒ මොහොතේම අපි හිංසා අවිහිංසා සංකප්පයේ මිදෙනවා පින්වතුනි. මේ මේ Tamanට නිරයතුරුවම දක්ෂ වෙන්න රාජකාරී කරන පැය අටේදී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙන පැය අටක් කරගන්න. එතන තමයි දක්ෂභාවය. මොකද එහෙම නැතුව රාජකාරී ජීවිතයේ පැය 8ේදී අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැර වෙලා ගෙදර ගිහිල්ලා ගත කරන පැය 4 ආරෂ්ඨාංගික මාර්ගයේ හිටියා කියලා වැඩක් නැහැ. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න රාජකාරී කරන පැයට තුල මේ සම්මා සංකප්පයන් වැඩෙන පැයටක් කරගන්න. මොකද මේ සම්මා සංකප්පයන් ගැන ප්‍රඥාවට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදගත්ම අංගයක් වින්නතුනි. එනිසා ඔබ ඉදිරියට එන ඕනෑම සේවාදායකයෙක්ව ඔබට ඔබේ රාජකාරී සීමාව තුල ඉඳගෙන සතුරු කරන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එහෙම සතුරු කරන්න බැරි නම් ඔබ දක්ෂ වෙන්න ඕනේ hinaවකින් හරියාව සතුරු කරලා අරින්න පිංගුතුනි. ඔබ කෙනෙකුට hinaවෙන් සතුරු කරලා අරින මොහොතේම ඔබ සම්මා සංකප්පයන් තුල ජීවත් වෙච්ච කෙනෙක් වෙනවා. අවිහිංසා සංකප්පය තුල ජීවත් වෙච්ච කෙනෙක් වෙනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔබේ ඉදිරියට එන සේවාදායකයට හිත රිදෙන ආකාරයෙන් නැවත ආපසු හරවා යන්න එපා. එහෙම හිත රිදෙන ආකාරයෙන් අපි ආපසු හරවා යන මොහොතේම අපි අවිහිංසා සංකප්පයෙන් බැහැරට යනවා පින්නතුනි. අපි ආරෂ්ඨාංගික මාර්ගයෙන් බැහැරට යනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ඔබේ සේවා දායකයක් උදෙසා ඔබ කේන්තිය, ද්වේෂය, ව්‍යාපාදයේ සකස් කරගන්න එපා. ඔබේ ගෙදර ස්වාමි පුරුෂයා නිසා දරුවා නිසා ඔබ ද්වේෂය සකස් කර ගන්නවා නම් ඒ ද්වේෂය සකස් කර ගන්න මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා. අවිහිංසා සංකප්පයෙන් බැහැරට යනවා. ඔබ රාජකාරී ජීවිතයේදී ඔබ ලෝභ, ద్వේෂ, මෝහ කියන සිතුවිල්ලක් ඇති කරගන්නවා නම් ඒ සිතුවිල්ල ඇති කරගන්න මොහොතේම ඔබ සම්මා නික්කම් සංකප්පයෙන් බැහැරට යනවා පින්නතුනි. එනම් බලන්න රාජකාරී ජීවිතය තුළ මේ සම්මා සංකප්පයන් වඩා ගන්න කොච්චර අවස්ථාවක් අපිට තියනවද පින්නතුනි. එනිසා තමා ඉදිරියට එන ඕනෙම කෙනෙක්ට අවම වශයෙන් මොකකින්වත් කරන්න බැරි නම් hinaවකින් හරියා සතුටු කරලා ලබන්නේ ඒ හිනාවෙන් ඔබ සතුටු කරන වෙලාවෙම ඔබ සම්මා සංකප්පයන් තුල ජීවත් වෙනවා පින්තුනි. දැන් මම ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට කෙලවර කරගන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් කියන කාරණා තුනයි. මේ කාරණා නුවණින් දකිමින් ඔබ ඉලක්කයක් ඇති කරගන්න. මම මේ ජීවිතේ මැරෙන්න පෙර ආතුව සෝවාන් ඵලයටපත් වෙනවා කියන චිත්තය ඊළඟට ඔබ විචිකිච්ඡාවෙන් මිදෙන්න අර පරමාදර්ශී චරිතනුව ඔබේ ජීවිතේ ගොඩනගා ගන්න මාන්නය කියන කාරණේ ජීවිතයට එන්න දෙන්න එපා පිංගතුනේ තෙරුවන් කෙරෙහි සද්ධාව සකස් කරගන්න මුලින්ම ඒ සද්ධාවත් විදර්ශනා නුවණින් දැකලා අචල සද්ධාව බවට පත් කරගන්න සීලය තුල ශක්තිමත් වෙන්න මුලින්ම ඒ සීලයක් විදර්ශනා නුවණින් දැකලා ආර්ය සීලයක් බවට පත් කරගන්න. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මෙහෙම ඔබ ජීවත් වුණොත් මේ ජීවිතේ S2 පිය වෙන්න පෙර ඔබ සෝවාන් ඵලයටපත් වෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම මෙතනින් මේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. මම දේශනා කරා වූ කරුණු මත යමක් අහන්න තියෙනවා නම් අහන්න මම දන්නවා නම් උත්තර දෙන්නම්. බුදුබණ කිව්වා නිරන්තරයෙන් අපි තවමත් වනාන්තරේ. ඒ වනාන්තරෙන් අපි එළියට ඇදගෙන යන්නට මහරහතුන් වැඩි මගොස්සේ වටිනා ලිපි පෙළක් අපට දායාද කරමින් ප්‍රේක්ෂක ඔබ සමගින් සිතන කරමින් ඒ ධර්ම දේශනාව අවසන් කළේ රාජගිරියේ අතිපූජ්‍ය ආරියඥාන ස්වාමි පාදයන් වහන්සේ. ඔබ මේ මොහොතේ ඇහෙන් කඳුලක් කෙලවනවා නම් ඒ කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ hina වෙනවා නම් ඒ කියන්නේ ඔබ සංසාරේ කාව හරි hinaස්සලා තියෙනවා. ඒ වෛද්‍ය පාසුකම් ලබා ගන්න ගමන්ම ඒ බෝධි පූජාවන් වගේ දේවල් කරලා හැකිතා කුසලයෙන් ශක්තිමත් වෙන්න. මොකද අකුසල් විපාකයක් තමයි ඔබට මේ සිද්ධ වෙන්නේ. මේ අකුසල් විපාක විපාක දෙනකොට ඔබ මේ යంత్ర මන්ත්‍ර ගුරුකම් අධිවුණියන් පස්සේ ගියොත් මේ අකුසල් තව තව වැඩි වෙනවා මිසක් කවදාක්වත් හීනවීමක් නම් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මෙවැනි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණා කරලා പ്രേතය භූතය මල පෙරේතය කියන ගැන හිතන්න යන්න එපා. ඔබ දානයක් දීලා පින් අනුමෝදන් කරන්නේ ඔබට පුළුවන් නම් වරුපිලිතක් ගෙදර කියලා වරුපිලිතක් කියන්න පුළුවන් නම් වරුපිලිතක් කියන්න එහෙම නැත්නම් රාත්‍රියේ ගත වෙන පිලිතක් කියන්න පුළුවන් නම් එහෙම පිලිතක් කියලා මලගේ ඥාතියාට පින් දෙන්න මහා පින්කම් කළා අන්තිමේදී අම්බලමක සිනන්නෙක් වගේ මරණයටපත් වූයේ කුමන පාප කර්මයක් කළ නිසාද මෙහෙමයි මාතේ බුදුරජාණන් වහන්සේ කියනවා සත්‍යය කර්මයේ දායාද කොට උපදී කියලා සත්‍යය කර්මයේ මගේ කොට උපදී කියලා මොකක් හෝ අකුසල මූලයක් සකස් වෙන්නේ නැති ඊට අදාළව යා සතර පායට වැටෙනවා මාත්තු. මේකයි බුදුරජාන් වහන්සේ දැන් කොසල් රජතුමාගේ මල්ලිකා දේවිය තමයි අසිදිසි දාණය දුන්නේ. අසිදිසි දාණය කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයට එක්කනයි දෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ රහතන් වහන්සේලා 500 නමක් ඉන්න ඕන. ඇත්තු 500ක් ඉන්න ඕන. මේ වගේ රජ කුමරියකට රජ රජ කෙනෙකුට තමයි මේ දාණය දෙන්න පුළුවන්. අසිදිසි දාණය දුන්නේ මල්ලිකා දේවියත් මැරෙන වෙලාවේ ඇති වුණා වූ කාමයේ වර්ධවා හැසිරීමේ චිත්තයක් නිසා සතියක් පුරාවට තිරිසන් ලෝකේ තමයි උප්පත්තිය ලබන්නේ. ඒ නිසා මේ ලෝකේ ඉන්න සැබෑම කල්යාණ මිත්‍රයා තමයි සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනා. නමුත් පින්වතුනි අපිට වර්තමානයේ කවුරු සෝවාන් ඵලයටපත් වුණාද නැද්ද කියලා හොයාගෙන යන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙක් අධිගමයක් ප්‍රකාශ කරන්න හේතු හතරක් තියෙනවා කියනවා. යෝගීභාවය නිසා යා කියනවා මම සෝවාන් ඵලයට පත් වෙලා කියලා. තුන්වෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා මෝහය නිසා යා කියනවා මම සෝවාන් ඵලයට පත් වෙලා කියලා. හතරවෙනි කාරණය අවබෝධයෙන් මෙයා කියනවා සෝවාන් ඵලයට පත් වෙලා කියලා. එහෙනම් පින්වතුනි යමෙක් සමාධියේදී අධිගමයක් ප්‍රකාශ කරනකොට මේ කාරණා හතරටම දාලා අපි බලන්න ඕනේ. එහෙමනම් කවදාක්වත් අපිට සෝවාන් පුද්ගලයා කවුද කියලා හොයාගෙන යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමාට තේරෙනවා නම් මහා සංඝරත්නයේ කල්යාණ මිත්‍රයන් ඇසිට ඇසුරු කරන්න හැම වෙලාවෙම තමාට වඩා ගුණයෙන් දැනුමෙන් බුද්ධියෙන් ඉහළ කෙනෙක් කල්යාණ මිත්‍රයා කියලා තෝරගන්න. අවසරයි හාමුදුරනේ ධර්මයේ ප්‍රචාරය සඳහා ධර්ම සංගායනා පැවැත්වීම කාලීන වශයෙන් කළ යුතුයයි අදහස් පළ වෙනවා. දැහැමිව සිටින්නන් සිල්ල තුන්හට తాවකාලික පැවිදි බව ලබා දී ඒ ඉතිකුරීම සුදුසුද ගැහැණු පිරිමි දෙපක්ෂයේම ගිහි පැවිදි වීමට తాවකාලිකව පත්ව සංගායනාට පමණක් පැවිදි වී ඒ සඳහා සහභාගී වීමට පමණක් ඉදිරිපත් වීම සුදුසුද පාපයක් වේද පැවිද්ද කියන කාරණේ පැවිද්ද තමයි මේ ලෝකේ දුර්ලභම දේ ඇයි පැවිද්ද මේ ලෝකේ දුර්ලභ වෙන්නේ අපි සංසාරේ ඒ ලක්ෂ ගානක් පවු කරගෙන ආවා වූ ගමනේදී චීවරයට අපි ඒසා අගෞරවයක් කරලා තියෙනවා. එයා පැවිද්ද තුල తాවකාලිකව දරන් යන්නේ තව මාසයකට පස්සේ මං ගිහි ගෙදරට ගිහිල්ලා ආයිමත් කාමයන් තුල ජීවත් වෙනවා කියන අදහස. ඒ බෙහෙතට ඔරොත්තු නොදෙන විස බීජයක් මිනිසයා තුලින් සකස් කරනවා. ඒ විස බීජය කවුද සකස් කරන්නේ? දුස්සීලභාවය විසින්මයි පින්නතුනේ. ඇලීම් සහගත අරමුණු, ගැටීම් සහගත අරමුණු විදර්ශනාවට ලක් කරන්නා වූ ආකාරයටම උපේක්ෂා සහගත අරමුණු විදර්ශනාවට ලක් කරන්නේ කෙසේද? එසේම තව ප්‍රශ්නයක් ඒ පින්වත අහනවා ගිලනුන්ට උපස්ථාන කිරීම බුදුන්ට උපස්ථාන කිරීම හා සමානද? නෑ මේවයි බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නෑ රෝගීන්ට උපස්ථානය කිරීම බුදුරජාණන් වහන්සේට උපස්ථානය කිරීමක් කියලා. ඒක නම් වරදවා තේරුම් ගන්න එපා. කොතන බුදුරජාණන් වහන්සේ කියන්නේ පුතේ මේ අයෝමය මහා ගුණ කන්දක්. ඒ රෝගියෙක් කියන්නේ සමහර විට පන්සිල්වත් ආරක්ෂා කර නොකර කෙනෙක් වෙන්න පුළුවන්. එහෙනම් බුදුරජාන් වහන්සේ කොතනකවත් දේශනා කළා නෑ රෝගීන්ද සැලකීම බුදුරජාණන් වහන්සේට සැලකීමක් කියලා. බුදුරජාන් වහන්සේ එතන දේශනා කරන්නේ යමෙක් රෝගීන්ට උපස්ථානය කරයි නම් ඔහු මම කියන දේ කරපු කෙනෙක් වෙනවා කියලා විතරයි. ඔහු මම කියපු දේ කරපු කෙනෙක් වෙනවා විතර විතරයි. එහෙනම් කවදාක්වත් ගිලන් මේ රෝ මේ රෝහල් සේවය කරන කාර්ය මණ්ඩලය රෝගී උපස්ථානයෙන් විතරක් ආශ්චර්යයක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද සමහර යමෙකුට උපස්ථානය කිරීමෙන් ලැබෙන්නා වූ කුසලය ලැබෙන්නේ එයාගේ තියෙන ගුණයන් මතයි. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ උපස්ථානය තමයි බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම උපස්ථානය තමයි මහා සංඝයා අරමුණු කරගෙන කරන උපස්ථානය. ඊළඟට තමයි උපාසක උපාසිකාවන් අරමුණු කරගෙන කරන උපස්ථානය. දැන් අපි කියමු යම් රෝගියෙක් ඉන්නවා එයා පන්සිල් සමාදන් වෙච්ච රෝගියෙක්. එයාට කරන උපස්ථානය ශ්‍රේෂ්ඨයි. තව කෙනෙක් ඉන්නවා එයා පන්සිල් සමාදන් වෙච්ච නැති කෙනෙක්. එයාට කරන උපස්ථානය ඊටත් වඩා අඩුයි. තව කෙනෙක් ඉන්නවා එයා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එයාට කරන උපස්ථානයේ තරම ඊටත් වඩා අඩුයි. ඒ නිසා කොතනකවත් ඒ රෝගියාගේ තියෙනා වූ කුසල් ශක්තිය මතයි ඉන් ඇතිවෙනා වූ කුසලයේ ධර්ම මතුවෙන්නේ. ඒ නිසා කොතනකවත් රෝගී උපස්ථානයෙන් විතරක් ගොඩ එන්න නම් බලාපොරොත්තු වෙන්න එපා. මොකක්ද අහන්න? අනේ අපේ ආන්දරනේ මේ මම හිතනවා මේක කාලීන ප්‍රශ්නයක් හැම දිනකට වැදගත් න අවසරයි. කාලීන වශයෙන් වැදගත් නම් සියදිවි හානි කර ගැනීමේ කර්මය ලබනාත්මය සඳහා කෙසේ බලපානවද? මෙහෙමයි මාත්‍යෝ. අකුසල් වලින් මිනිස්සේ විඳින අකුසල් වලින් බලවත්ම බරපතලම අකුසලයේ තමයි සියදිවි නසා ගැනීම. සියදිවි නසා ගැනීම කියන්නේ දැන් මම එක් කතාවක් කියන්නම් එක ඈත ගම්මානයක එක ගෑනු දරුවෙක් හිටියා. ඒ ගෑනු දරුවා උපත ලබලා සුමානයක් යන්නේ ඉස්සෙල්ලම් තාත්තා මැරෙනවා. තාත්තා මැරෙනවා. ඉතින් මේ දරුවව බොහොම අමාරුවෙන් මෙයා තව අයියා කෙනෙකුත් හිටියා අම්මා හදාගත්ත ආච්චි අම්මයි දෙන්න. අවුරුදු 13 වයස වෙනකොට අම්මත් දරුවව දාලා විදේශ රටකට මැද පෙරදිට රටකට යනවා. දැන් දරුවා තනියම ගෙදර ආච්චි අම්මත් එක්ක ගෙදර ඉන්නවා. අම්මා සල්ලි එවනවා. දැන් මේ දරුවාට තියෙන තනිකම නිසා මොකද කළේ මේ දරුවා පන්තියේ ඉන්න ළමයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. මේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තට පස්සේ පන්තියේ ඉන්න පිරිමි ළමයා ගමේ ඉන්න ටිකක් ප්‍රභූ පවුලක් මේ ප්‍රභූ පවුල මේකට විරුද්ධ වුණා විරුද්ධ වෙලා දැඩි විදියට අර ළමයාට කිව්වා මේ සම්බන්ධය නවත්තන්න කියලා අවසානයේ මොකද කරන්නේ මේ පිරිමි දරුවා මේක දරා ගන්න බැරුව වස බීලා මිය යනවා පිරිමි දරුවා වස බීලා මිය යනවා පිරිමි දරුවා වස බීලා මිය ගියාට පස්සේ මේ අවුරුදු 15ක් වයස ගෑනු දරුවාට දැන් ඉස්කෝලේ යන්නත් බෑ ගමේම මිනිස්සු මේ දරුවට චෝදනා කරනවා අපේ පුතා මරාගත්තේ ඔයයි කියලා. ඒ නිසා දැන් මේ ළමයාට අම්මත් නැහැ ආච්චි ළඟ ඉන්නේ ගමට යන්නත් බෑ ඉස්කෝලේට යන්නත් බෑ මේ දරුවා දැඩි විදියට අසරණ වෙනවා. අසරණ වෙනකොට මේ දරුවගේ අසරණකම නිසාම රැයට මේ දරුවට හීනෙන් පේනවා අර මැරිච්ච පාසල් පෙම්වතා සුදු ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා කියනවා ඔබත් මගේ ලෝකෙට එන්න කියලා කියනවා. මේ සිහින විකාර විතරයි මේවා ඇත්තක් නැහැ. මේ යාගේ මනෝවිකාර නිසාම දැන් එයාට රාත්‍රියට පේනවා අර මියගිය පෙම්බතා සුදු ඇඳුමක් ඇඳන් එයාගේ ලෝකෙට එන්න කියලා මෙයාට අඬ ගහනවා. අනේ දැන් මේ අසරණ දරුවා දැන් කල්පනා කරනවා මම මගේ පෙම්බතාගේ ලෝකෙට යනවා කියලා. දැන් මෙයාට ගමේ ඉන්නත් බෑ. දැන් මෙයා ගෙදරට යනවා හවසට. අර වහලා තියෙන ගෙදෙට්ට. ගෙදෙට්ට ගිහලා ලස්සනට ලියුමක් ලියනවා. හරි කැමැත්තෙන් සතුටෙන් ලියුමක් ලියන්නේ. මට මේ ගමේ තවදුරටත් ජීවත් වෙන්න බෑ. මම නොකළ වරද්දකට මට ගමේ අය චෝදනා කරනවා. මේ මම මගේ මියගිය පෙම්වතා යාගේ ලෝකෙට එන්න කියලා මට අඬ ගහනවා. ඒ නිසා මම කැමැත්තෙන් දිවිනසා ගන්නවා. මම මැරුණාට පස්සේ මගේ දේහය දෙපස්සේ සුදු මල් වට්ටි දෙකක් තියන්න. එකක් මට එකක් මගේ මියගිය පෙම්වතාට. මම මැරිලා වැල්ලුවට පස්සේ ඒ වල දෙපැත්තේ සුදු මල් ගස් දෙකක් හිටවන්න. එකක් මට එකක් මගේ පෙම්වතාට. හරිම ලස්සන්ට හරිම සතුටෙන් එයා මේ ලියුම ලියන්න. ඒ කියන්නේ එයා හරි කැමැත්තෙන් දැන් බෙල්ල වැල දාගන්න යන්න. මේ ලියුම ලියලා මේසුන්ට තියලා දැන් එයා බාල්කෙට ලණුවක් දාලා තොණ්ඩුවක් හදාගන්න. තොණ්ඩුවක් හදාගෙන තොණ්ඩුවට බෙල්ල දාන්න. දාලා මේසෙ උඩ කකුල තියාගෙන මේ සියල්ල මෙයා කරන්නේ හරිම කැමැත්තෙන්. කිසිම අසතුටකින් නෙමේ. හරිම කැමැත්තෙන් මොකද්ද කැමැත්ත? මැරිච්ච පෙම්වතාගේ ලෝකෙට යනවා කියන කැමැත්ත. දැන් මෙයා hina වෙමින් තමයි බෙල්ලට තොණ්ඩුව දාගන්නේ. බෙල්ලට තොණ්ඩුව දාලා කකුල් දෙක තියාගෙන ඉන්න මේසෙයා පෙල්ලනවා. පෙල්ලුවාට පස්සේ තොණ්ඩුව බෙල්ලට හිර වෙනවා. නමුත් මෙයා මැරෙන්නේ නැහැ. මොකද අවුරුදු 15යි වයස බරක් නැහැ. එක මොහොතෙන් බෙල්ල උගුරදඬ කැඩිලා මැරුණේ නැහැ. මෙයා මැරෙන්න දැඩි වෙහසක් ගන්නවා. දඟලලා දඟලලා දඟලලා තමයි මැරෙන්නේ. නමුත් දැන් මේ දඟලන්න මරණීය වේදනාව තුල එයා මැරෙන්න කැමති නෑ පිංගතුනි. දැන් එයා හිතනවා මම මේ කරගත්ත මෝඩකම මොකද්ද කියලා. නමුත් දැන් එයාට ගැලවෙන්න බෑ. ඒ වෙලාවේ තමයි මිනිස්සෙක් තුල සකස් වෙන දරුණුම අකුසලය තමා කෙරෙහි තමාට මේ මේ මේ ව්‍යාපාදේ සකස් වෙනවා. තමා කෙරෙහි තමා කේන්ති ගන්නවා, ද්වේෂය ඇති කර ගන්නවා. අනේ මම මොකද්ද මේ කරගත්තේ කියන ද්වේෂය ඔස්සේමයි දඟලලා දඟලලා දඟලලා මහා වේදනාවකින් බෙල්ල කඩාගෙන යා මරණයටපත් වෙන්නේ. දැන් බලන්න මෙහෙම දැන් මේ ගෑනු දරුවා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාට පස්සේ ඔබ හිතන්නේ අපේ ගමේ අපේ නගරේ ඔය වගේ අවුරුදු 15ක පාසල් දැරියක් ගෙලවැල දාගෙන මැරුණොත් අපි මොකද්ද කියන්නේ? අනේ මෙයා කාටවත් වරදක් කළේ නැහැ කොහේ හරි සුගතියක ඉපදෙන්නේ නැති කිය. නමුත් පින්වතුනි අර ගෑනු දරුණා දරුවා මැරුණාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච ගැහැණු දරුවා නැවත ඉපදුනේ කොතෙන්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ උතුම් සමාධියෙන් දකින්නේ ප්‍රභාශ්වර ගිනි ජාලාව. ඒ ගිනි ජාලාව තැඹිලි පාට ගිනි ජාලාවක් කොතනකවත් කළු පාටක් අඟුරු කෑල්ලක් දුම් කෑල්ලක් මුකුත් නැහැ. පෙරාපු ගින්දර වගේ ප්‍රභාශ්වර තැඹිලි පාට ගිනි ජාලාවක්. ඒ කියන්නේ මේ ගැහැණු දරුවා ගිනි නිරයේ පිච්චෙනවා පිංගතුනි. ගිනි නිරේ පිච්චෙනවා. මොකද ගිනි නිරේ පිච්චුනේ අර බෙල්ල තොණ්ඩුව දාගෙන පයින් වෙලාවේ ෂණේන් යාගේ ගෙල් මේ මේ උගුරු දණ්ඩ කඩලයා මිය ගියේ නෑ. අරගේ දඟල දඟල දඟල දඟල මරණීය වේදනාවෙන් දඟලනකොට එයා කෙරීම දේශය ඇති කරගෙනයි අවසාන තුතිසිත සකස් නමුත් අවසානයේ ස්වාමීන් වහන්සේ බල්ලා තියෙනවා මේ අවුරුදු 15ක් වයස ගෑනු දරුවා ජීවිතේම දුකක් විඳලා තියෙන්නේ. පුංචි කාලෙදිම තාත්තා නැති වෙනවා අවුරුදු 15 දී අම්මත් එයාව දාලා වැඩ පිළිදිග යනවා. මීට ආත්ම භාව හතරකට ඉස්සෙල්ලා කාන්තාවක් හැටියට ඉපදිලා තමාගේම කුසේ ඉන්න දරුවා ගබ්සා කරනවා. තමාගේම කුසේ ඉන්න දරුවා ගබ්සා කිරීම නිසා සකස් වුණා වූ අකුසලයයි මේ ජීවිතේ විපාකෙට සකස් වුණේ පිළිතුරු. එනම් කෙනෙක් මේ ජීවිතේ එවැනි අකුසල් විපාකයක් විඳිනවා නම් මේ ජීවිතේ කරගත්තා වූ දෙයක් පමණක් නෙමෙයි. මොකද ඒ දරුවා මීට ආත්ම භාව හතරකට ඉස්සෙල්ලා අම්මා කෙනෙක් හැටියට ඉපදිලා Tamanගේ කුසේ හිටිය දරුවා ගබ්සා කළා. ඒ ගබ්සා කිරීම නිසා ඊළඟ ජීවිතේ එයා නැවතත් මනුස්ස දුවක් වෙලා උපදිනවා. ඉපදිලා අඩු ආයුෂයෙන් මැරෙනවා. අවුරුදු 7 වගේ අඩු ආයුෂයෙන් මැරෙනවා. හොඳයි සාදුකාරය දෙන්න. දැන් පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ වෙලාවේ අපේ දකුණු කොළඹ ඒ ශික්ෂණ රෝහලේ ගරු අධ්‍යක්ෂකතුමන් ඒ වගේම ඒ වෛද්‍ය මණ්ඩලයේ සියලුම මහත්ම මහත්මීන් ඒ වගේම බෞද්ධ සම්මේලනය වෙනුවෙන් අපේ අතපත්තු මහත්මයා වගේම ජයමල් මහත්මයා වෛද්‍ය පිංගතුන් මහත්තුරු අපිට ගෞරවයෙන් ආරාධනා කරලා මේ මොහොතේ ලස්සන පින්කමක් සංවිධානය කරලා විශාල පිරිසකට ධර්ම දානමය පින ලබා දෙන්න මේ අවස්ථාවේදී කටයුතු සම්පාදනය කළා ඒ නිසා කල්පනා කරන්න මුලින්ම මේ මොහොතේ මේ රැස් කරගත්තා වූ සියලුම පින් ඒ අපේ ගරු වෛද්‍ය අධ්‍යක්ෂකතුමන් ඇතුළු සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සියලුම වෛද්‍ය මහත්ම මහත්මීනොත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ අනිකුත් සියලුම සේවක සේවක මහත්ම මහත්මීනොත් සහසම්බන්ධනා වූ සියලු දෙනාටමත් මේ රැස් කරගත්තා වූ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත් මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියනවා ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් පිංගතුල්ලා අප නමින් මිය පරලෝකස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් කෙනෙක් වේ නම් ඒ වගේම මේ රෝහල් බෞද්ධ සංගමේ කටයුතු කරමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන සහෝදර සේවක සේවක මහත්ම මහත්මී මෙත්නම් ඒ සියලු දෙනා ඒ වගේම මේ රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් පිරිස් වේ නම් මේ සියලු දෙනාත් අප ඔබ සැමෙන් මිය පරලෝ ගිය මව්දෙමාපියන් ඇතුළු සියලුම ඥාතීනොත් Tamanගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින අනුමෝදන් කරන්න ඉදම්මේ ඥාතීන් අනුමෝතු ගාතාව කියන්න මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා අනුමෝදන්ව සතුටු වේවා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමා නිවනෙන් සැනසේවා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පිඟතුල්ලාව නිදුක්ව නිරෝගීව ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න එත්තාව චාචාම්මේහි කියලා පින්කමක් සිද්ධ කරලා තමනුත් සතුටු වෙලා මියගේ ඥාතිනුත් සතුටු භාවයට පත් කරලා දෙවියනුත් සතුටු භාවයට පත් කරලා අප්‍රමාණ සැනසිල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත් මිදී පරම ශාන්ත නිර්වාණ අවබෝධයේ උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු ආසවක්ඛ්‍යා වහං හෝතු මේ පින මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම හේතු වේවා හේතු වේවා ඉමිනා පුඤ්ඤ කම්මේන ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු සතං සමාගමෝ යාව නිපාන පත්‍යා යාව නිපාන පත්‍යා මේ කුසලෙන් මේ මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම නිවන් දකිනා තුරුම පස්පව් දස කුසල් කරන පස්පව් දස කුසල් කරන බාලයන්ගේද බාලයන්ගේ අසත් පුරුෂයන්ගේද අසත් පුරුෂයන්ගේ පාප මිත්‍රයන්ගේද පාප මිත්‍රයන්ගේ ආශ්‍රය නොලැබේවා ආශ්‍රය නොලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත අනන්ත ගුණ පුරණ විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා දැන් පින්තුල්ලාට ඒ බෞද්ධ සංගමේ සියලුම සාමාජික සාමාජික මාත්ම මාත්මීන්ටත් ඒ වගේ ගරු අධ්‍යක්ෂ අධ්‍යක්ෂකතුමන් ඇතුළු ඒ කාර්ය මණ්ඩලයටත් සහ සම්බන්ධ වුණා ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයම සැලසේවා කියලා ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයු වන්නෝ සුකම් බලන් ආයුරාරෝග්‍ය සම්පත්ති සක සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සියලුලාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. දෙමන් සරණයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දම් පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්දා සීලං දයාවාසං බුද්ධ පුත්තන් නමාමා සර්ණයි සුපත්තේවා දීර්ඝායස සේවා චතුරාර්ය සත්‍ය ධර්මේ නාමුදේවා ඒ අවසන් වූයේ සදහැවත් ප්‍රේක්ෂක ඔබ සමග සිස්සතන් පහන් කරමින් සම්මා සම්බුදු බුදු පියාණන්ගේ ගුණ කඳ විදුවලමින් ශ්‍රතිශක මනෝරම්‍ය කර්ම රසායන සම්ප්‍රදායක විචිත ධර්මදේශනයේ ඉදිරිපත් කළ අතිපූජ්‍ය ආර්ය ඥාන ස්වාමින් වහන්සේගේ ධර්මදේශනාවයි. ඉතින් උන්වහන්සේට අපි පින් අනුමೋದනාවක් කරන්න ඕනේ නිසා කලබල වෙන්න එපා. තව විනාඩියක් රැඳී සිටින්න. උන්වහන්සේට ශක්තිය හා ධෛර්යය ලැබේවායි කියලා අපි සෑම දිනම සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සත්කාරයේදී ප්‍රධාන වශයෙන් දායක වුණු රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසීල ගුණවර්ධන මැතිතුමා, ඒ වගේම වෛද්‍ය අතපත්තු මැතිතුමා, ඒ වගේම ලොරන්ස් මාදිවල මැතිතුමා ඇතුළු බෞද්ධ සංගමයේ සිළු දෙනාත් රෝහලේ සිළුම කාර්ය මණ්ඩලයේ සදහවත් පින්වතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි මේ අවස්ථාවේදී සාදුකාරයක් දක්වනවා. ජාතික රූපවාහිනිය, ලක්හඬ, නෙස්ලි ආයතනය, දෙහිවල කර්මාන්තවලද සංගමය, දෙහිවල ගල්කිස්ස මහා නගර සභාව, කැස්බෑව නගර සභාව, ජාතික ලොතරැයි මණ්ඩලය. ඒ වගේම මේ අවස්ථාවේ මේ ධර්ම දාණය බෙදා ගැනීමට පැමිණි ඔබ ප්‍රේක්ෂක සදහවත් ඔබ සැමටත් ත්‍රිවිධ රත්න ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩ කටයුතු අවසන් වෙනවා